හැමදෙනාම ඊටම ගෞරවයෙන් පිළිගන්නවා අද දවසේදී සති ඉරිදා දිනන්නේ ඕස්ට්‍රේලියාවේ සිඩ්නි වෙලාවෙන් පෙරවරු 10ට ආරම්භ කිරීමට නියමිත වැඩසටහනට දැන් වෙලාව නම් 10යි 16 වෙලා තියෙනවා අපි දන්නවා සත්‍යජිත්තුමා සම්බන්ධ වෙලා තමයි මේ සාකච්ඡාව මූලික වශයෙන් කරගෙන ගියේ පසුගිය අවුරුදු කිහිපයක් තුළම එතුමා මේ දවස්වල වස් කාලේ නිසාවෙන් සම්බන්ධ වෙන්නේ නැහැ. නමුත් වස් කාලේ වුණාන් පස්සේ නැවතත් සම්බන්ධ වෙනවා. අපි පසුගිය සති දෙක තුන තුල පූජ්‍ය පාද උඩගම සුගතවංශ ස්වාමීන් වහන්සේ සම්බන්ධ කරගෙන පුරාභේද සූත්‍රයේ ගාථා කීපයක් සාකච්ඡා කරගෙන හිටියා. අද දවසේ අපි බලාපොරොත්තු වෙන ඉතුරු ගාථාව සම්බන්ධ කරගෙන සාකච්ඡාව කරන්න. අද මේ සාකච්ඡාව ඔන්ලයින් ප්‍රචාර වීමක් හෝ එවන් දෙයක් නැහැ. අපි බොහොම ටික දෙනෙක් ඉන්නේ බොහොම අපේ කල්යාණ මිත්‍රෝ කීප දෙනෙක් ඉන්නේ. ඉතින් හැමදාමත් එක්ක අපිත් එක්ක එකතු වෙන. අපි ඉඳලා මේ අපි අර වටමේසෙක එහෙම නැත්නම් අපේ ගෙදරකට ඇවිල්ලා කට්ටිය කතා කර කර ඉන්නවා වගේ මේ අපි මේ අපි ධර්මයේ හැසිරෙන්න උත්සාහ කරන අය කතා කරමු ටිකක් අද. හිතවතුන් හැටියට. හිතන්න එපා ලොකු මේ ගුවන්විදුලි සාකච්ඡාවකට ආවා වගේ එහෙම නිකන් එහෙම නැතුව නිකන් කල්යාණ මිත්‍ර හැටියට හිතවතුන් හැටියට අත්දැකීම් බෙදා හදාගන්න මේ යමක් දැනගන්න ඉගෙන ගන්න යාළු හැටියට කතා කරමු කියන යෝජනාව කරන්න කැමතියි අද දවසේ විශේෂයෙන්ම මොකද අපි කීප දෙනෙක් විතර කතා කරන නිසා එහෙම හොඳයි නේ ඒක තමයි අප්‍රෝච් එක අද. ඉතින් අද පුරාබෙද සූත්‍රයේ අපිට තියෙන සූත්‍රයේ මුල මම ගාථාව මතක් කරන්නම් ඊට පස්සේ අපි සාකච්ඡාවකට එකතු වෙන්න පුළුවන්. අද තියෙන ගාථාව තමයි පතිලීනෝ අකුහකෝ අපිහාලු අමච්චරි අපගබ්බේ අයගොච්චෝ පෙසුනේ යේච නොයුතු කියන ගාතාව ඉතින් ඒකේ ඊටාත්ම වැදගත් හොඳ කතාවක් කියලා තේරෙනවා අපිට ඒක බලනකොට අපි කවුරුත් කතා කරපු දේවල් තියෙන්නේ නමුත් <coughs> අපි මේ කතා කිරීමකින් මේක මේ මම මේ අතන මේ මේක හිතන කොටත් කල්පනා කරන කොටත් මට මේ දැක්කේ ඔව් කල්පනා ගාතාව ගැන කල්පනා කරන කොටත් දැක්කේ ශාන්ති මහත්මිය තිරුවන් සරණයි මයික් එක මියුට් කරගන්න අපි බොහොම ගෞරවයෙන් පිළිගන්නවා හොඳයි. ඉතින් මේක කිව්වන්කම කියවනකොට මට හිතුනේ ඉතින් මේ මේ හිතක් ගැනනේ මේ කියන්නේ කියලා. එතකොට හිතුණා මේ මේකේ දැන් අපි දැන් කතා කරමු විස්තරය දුව. එතකොට මේ මේ මොකක් ගැනද මේ කියන්නේ? කවුරු ගැනද කියන්නේ? ආ මේ මගේ හිත ගැන. ඒ මගේ කියන එක දාගත්තම තමයි මේ හිත කියන එක මේ ගැන මේවා ගැන හිතනකොට අපි මේ හරියට නොබලන්නේ. නැතුව මේක කවුරු හරි ගාවලා ඒ ගැන කතා කරන්න උත්සාහ කරන්නේ. එහෙම නැතුව මේ එහෙම නැතුව අපිට යම්කිසි අපිත් පටන් ගන්නවා නම් මෙතන මේ ඇත්තටම මේ මමයි කියලා පුද්ගලයෙක් නැහැ කියන තැන අපිට ප්‍රත්‍යක්ෂ ඥානෙ නැතුණත් එහෙම කෙනෙක් නැත කියන තැන ඒ අඩුවානේ ශ්‍රුතමේ වශයෙන් හරි ඒක අරගෙන එහෙමනම් මේ මමයි කියන්නේ මගේ මේ ශරීරය කියන දේ නෙමෙයි මේ මම මේ මමයි කියලා අරගෙන තින්නේ. එහෙමනම් මේ හිත කියන දේද එයත් නෙමෙයි මමයි කියන්නේ නම් නමුත් මේ ඔක්කොම එකතු වෙච්ච මේ ගණේට තමයි අපි මේ මම කියාගෙන ඉන්නේ කියන තැනින් නිකන් පොඩියට හරි පටන් අරගත්තොත් මම හිතනවා අපිට මේ මේ දේවල් බලන්න පුළුවන් මේ වෙන කෙනෙක්ගේ දා බලනවා වගේ ආකාරයට කියලා මූලික වශයෙන්. මේ තමන්ගේ හිත තුළ ඇති වෙන දේවල් අර චිත්‍රපටයක් බලන් ඉන්නවා කොට වගේ වෙන කෙනෙක්ගේ දේවල් වගේ ඒකට ඇලෙන්න ගැලෙන්න නැතුව බලන්න පුළුවන් කියන හැඟීම මූලික වශයෙන් ඇති වුණා. මට හිතෙනවා ඒක කියන්න කියලා. ඉතින් අපේ ගාථාවටම ගියොත් පතිලිනෝ අකුහකෝ අපි හලු අමච්චරි කියන පළවෙනි පදේ පතිලිනෝ අකුහකෝ කියලා කියන්නේ මේ මේ පොතේ උත්පත්ති විදිහට මම මේ කියලා දෙනව නෙමෙයි මම සාකච්ඡාවට වචන ටිකක් දානවා විතරයි හොඳ ඊට පස්සේ තමයි අපි කතා කරන්න ඉන්නේ පතිලිනෝ කියලා කියන්නේ මේ රාගය ප්‍රහීන කරනවා කියන తත්වය ඒ කියන්නේ ඒ தത്വෙට යන්නනේ අපි උත්සාහ කරන්නේ ප්‍රති ඒ කියන්නේ මේ ගාථාවේ සම්පූර්ණ අර්ථය නම් කියවොත් මුලින්ම ගාථාවේ කියන්නේ කිසියම් කෙනෙක් රාග ආදී ප්‍රහීන කරොත් කුහක தත්වෙන් තුරන් වුනොත් තෘෂ්ණා අයින් කළොත් මසුරු නොවන தත්වෙට හිත දියුණු කරගත්තොත් ප්‍රගල්භ ආදී දේවල් වලින් ඉවත් වුනොත් ජුගුප්සා කටයුතු කරන කෙනෙක් නොවුනොත් ඒ පුද්ගලයා උපශාන්තයි කියලා කියනවා. රහත් කෙනෙක් කියලා කියනවා. ඉතින් අපේ උත්සාහයත් ක්‍රමක්‍රමයෙන් අඩියෙන් අඩිය ඒ පැත්තට යන්න නිසා ඒ දේවල් කිරීමෙන් පවතින්න ඕනේ. ඒ නිසා පතිලිනෝ කියලා කියන්නේ මේ රාගයේ ක්‍රමක්‍රමයෙන් ප්‍රහීන කරන තරමට හිත දියුණු කරගන්න එහෙම නැත්නම් මේක සත්‍ය දකින්න උත්සාහ කරන්න ඕන කියන දේ කියලායි මම හිතන්නේ. ඒකේ කියනවා ඉතින් රාගය, ද්වේෂය, මෝහය ඒ දේවල් ප්‍රවිහින කරන්න උත්සාහ කරනවා. ක්‍රෝධය, උපනාහය, මක්කය, ඊර්ෂ්‍යාව, මච්චරිය, එයාගේ ආදී අකුසල සංස්කාරයන් ප්‍රහින කරන්න උත්සාහ කරනවා කියන දේ මතක් කරනවා. එතකොට ඊගාවට විශේෂයෙන්ම එකේ කියවෙනවා අකුවකෝ කියනකොට අකුහකෝ ඒ කියන්නේ කුහක වස්තු කුහන වස්තු තුනක් ගැන කියනවා. ඔය තුන අපිට මම බොහොම වැදගත් කියලා හිතුණා. පච්චේ පටිසේදන සංඛ්‍යාත කුහන වස්තු කියලා එකක් තියෙනවා. ඉරියාපත සංඛ්‍යාන කුහන වස්තු කියලා සාමන්ත ජප්පන සංඛ්‍යාත කුහන වස්තු කියලා. මේ පච්චේ පටිසේදන කුහන වස්තු කියලා කියන්නේ මේ අර මේ මේක උදාහරණේ නම් තියෙන්නේ කිසියම් උපාසක උපාසිකා පිරිසක් ස්වාමීන් වහන්සේලාට සිවුරු පින්ඩපාත සෙනසුන් ගිලම්පසාදිය පූජා කරනකොට ඒ පිළිබඳව ආශාවෙන් ආසාවක් ඇති කරගන්න ස්වාමීන් වහන්සේ කෙනෙක් කියනවා ඉතින් මේ වගේ දේවල්. ඒ චීවරේ ප්‍රතික්ෂේප කරනවා කියනවා මේ මට මොකටද මේ මේ වගේ මේ හොඳ මේවා මොනවටද මේ සංස්කාර සංසාරයේ ඉර කරගන්න කපවිච්ච මේ මං වගේ අය මේ අඳින්න ඕනේ මේ සොහනෙන් අරගත්තේ මේ රෙද්දකින් මහාගත්තේ සිරුරක් ඒ මේ මේ සංසාර ගමන කෙලවර ගන්න මේ වල තියෙන නිස්සාර බව කියලා ওই විදිහට එක එක දේවල් කියනවා. ඒ ඒ වගේමයි මේ ගිලම්පස මොනවද මේ මේ බෙහෙත් ආදී පූජා කරනකොටත් කියනවා මේ මෙහෙම වේදම් කරලා මෙහෙම ගන්න ඕනද මං වගේ කෙනෙක් මං වගේ කෙනෙක් නම් ඉතින් ඔය ගහ කොලින් දේවල් අරගෙන බෙහෙතක් හිතක් කරගත්තොත් මේ කුණුසේ මේ නඩත්තු කරන්න කියලා ඒ ආකාරයේ ඒ ආකාරයේ දේවල් කියනවා මේ කියන්නේ කුහකකමයි මොකද හිත යට තමන්ගේ හිත තුළ තියෙන්නේ මේවට කැමැත්ත. ඉතින් විශ්වාස කරනවා මේ විදිහට කතා කරොත් මම බොහොම සීලවන්තයෙක් කියලා කල්පනා කළා මේ අය මට තව තව වැඩිපුර දෙయ్య කියන කතාව. ඔය ගත්තේ උදාහරණේ මේ පොතේ තියෙන උදාහරණේ හාමුදුරුවෝ ගැන කියන්නේ. ඉතින් අපිට ඒකෙන් වැඩක් නැහැ. අපි හාමුදුරුවෝ නෙමෙයිනේ. අපිට කවුරු සියලු දෙන්නෙත් නැහනේ. ගිලම්පස් දෙන්න ගේත් දෙන්නෙත් නැහැ. ඒකනේ අපි දැන් ඕක අපේ හිතට දාගත්තොත් එimhe අපේ හිතෙත් ඔය ආකාරයේ පච්චේ පටිසේධන සංඛ්‍යාත කුහණ වස්තු තියෙනවා තියෙනවාද කියන ප්‍රශ්නේ මම අහන්නේ නෑ පුතජන පුද්ගලයෙක්ගෙන් මම මන්ද මං ගැන කතා කරනකොට මාගේ නම් ඉතින් තියෙනවා. මගේ කියන්නේ මේ මගේ මේ මගේ කියලා කියලා මම කතා කරනකොට කිව්වේ මම කෙනෙක් නෑ. නමුත් මේ මේ මේ මම මේ කියලා මං හදාගෙන ඉන්න මේ ගණේ ඇති වෙන චෛතසික චිත්ත අපි දැන් ඒවත් දන්නවනේ චිත්ත චෛතසික චිත්ත වීතිය රමය ඕවා තුල මෙවැනි දේවල් තියෙනවා කියන එක බලනකොට පේනවා. ඉතින් අපි සාකච්ඡාවක් හින්දා අපි කල්යාණ මිත්‍රය කතා කරන මේක වැදගත් කාරණා ගොඩාක් තියෙනවා. අපි ඒ ගැන කතා කරමුද ටිකක්? පච්චේ පටිසේදන සංඛ්‍යාන පුහුණු වස්තුව කියන දේ මම පොඩ්ඩක් පැහැදිලි කරා. ඒ පොතපත නොබිලුවට කමක් නැහැ. සූත්‍ර ටික ඒක නොදැක කර කමක් නැහැ. නමුත් මේ කියපු දේ තේරෙනවානේ. මේ දේ අපි තමන්ගේ හිත තුළින් දකින්න පුළුවන්ද? අපිට පේනවාද මේක? අපි අපි මේවා දකින්න දකින්න ඇත්තද මේ කතාව? එහෙම තියෙනව නේද? අපි මිනිස්සයා කියන මේ පුද්ගලයාගේ චිත්තයන් මේ වගේ චිත්තයන්ුත් ඇති වෙනව නේද කියන කාරණාව. මේ ගෞරවයෙන් චිත්‍රාරාජ මහත්මයාට යොමු වෙන්න කරපු ඇක්ෂන් එක. නමුත් මගේ හිත බලන්න පුළුවන් මට විතරයි දකින්න පුළුවන්. ඒක නිසා මේ වගේ දේවල් අපේ ජීවිතයේ ඕන තරම් සිද්ධ වෙන වෙලාවල් තියෙනවා. ඒක නිසා ඒ ගැන තමන්ම දකින්න උත්සාහ කරන එක තමයි කරන්න ඕනේ කියන එක අදහසක් විදිහට ඉතින් තේරුම් ගන්නයි තේරුම් ගන්නයි. ඔව් ඉතින් ඒක අදහසක් නෙමෙයි. ඇත්තටම මොකද මේ මේ ඒක තමයි ධර්මය කියන්නේ නේද? ධර්මය කියලා කියන්නේ අපි අර කතා කරේ මේ තමන්ගේ තමන් කියලා කෙනෙකුත් නැහැ කියලා අපි හැම වෙලෙම මතක් කරනවා. නමුත් අර මේ හිත චෛතසික කියලා දෙයක් ඇති වෙනවා කියලා අපි දන්නවා. චිත්තයන් දන්නවා. චිත්තයන් ඇති වෙනවා. චිත්තයන් පිටුපස චෛතසික ගොඩාක් තියෙනවා. ඒ චෛතසික අඳුනා ගැනීමට උත්සාහ කිරීම තමයි කරන්න ඕනේ. මේ මේ කරන්න ඕනේ කියලා මේ මේ ලෝකේ ඉන්න හැම සත්වයාම ඕක කරන්න ඕනේ කියලා නියමයක් නැහැ. යම් කිසි කෙනෙකුට දුක්ඛය කියන දේ පිළිබඳව ඉඟියක් ලැබිලා තියෙනවා මේ සංසාරයක් තියෙනවා මේ සංසාර ඉවරයක් නැති සංසාරයක් තියෙනවා කියලා ඉඟියක් තියෙනවා මේ සංසාරේ පැවැත්මම මහා දුක්ඛය කියලා ඉඟියක් ලැබිලා තියෙනවා නම් ඉඟියක් කියලා මම කියන්නේ ප්‍රත්‍යක්ෂ ඥානයක් ලැබෙනවා කියන එක ටිකක් අපහසුයිනේ. ඒක වැඩ වැඩ තියෙනවනේ කරන්න. ඒ ඉඟියක් ලැබිලා තියෙනවා නම් එහෙමනම් ඒ පුද්ගලයා මේ මේ සියල්ල දකින්න උත්සාහ කළ යුතුමයි. එහෙම හිතන කෙනා. ඉතින් ඒක තමයි තථාගත ධර්මයේ හැමතැනම තියෙන්නේ. එහෙමනම් සමාන චිත්‍රාජ වංශයේ මම ඒක කියන්න උත්සාහ කරේ ඒක නිකන් නිකන් අදහසක් ආපු දෙයක් නෙමෙයි ඒක තමයි ධර්මය. ඒක ඒක දකින්නම තමයි උත්සාහ කරන්නේ. ඒ සඳහාම තමයි අපි මේ කතා බහ කරන්නේ. එතකොට දැන් චිත්‍රාජ් පස් මහත්මිය අපිට උදව් කරේ ඒ පච්චේ පටිසේදන සංඛ්‍යාත කුමන වස්තුව කියලා මේ යම් යම් දේවල් බාහිර දේවල් දෙනකොට බාහිර දේවල් ලැබෙනකොට මැටීරියල් දේවල් කෙනයි ඉතින්දි මට දැක්කේ මේ ඒ කොටසේදී ලැබෙනකොට ඒට ඇත්තා වූ මේ ආශාව නිසාවෙන් තමන් ඒ ප්‍රතික්ෂේප කරනවා එහෙම නැත්නම් ඒක මේ මේ තමන්ගේ ಗುಣ හොවා දැක්වීමේ හේතුවෙන් ඒ දේ ප්‍රතික්ෂේප කරනවා කියන කාරණාව. එතකොට ඊගාව එකත් අපි කතා කරමු පොඩ්ඩක් ඉරියාපත සංඛ්‍යාත කොහොන වස්තු කියලා. ඒකෙදි කියන්නේ නම් කිසියම් කෙනෙක් බුහුමන් කැමති කෙනෙක් මේ තමන්ට යම් යම් විදියට ගරු කරනවා සලකනවා තමන්ගේ හොඳ කියනවා තමන්ට මේ ඒ සක එහෙම කියයි කියලා හිතලා හිතලා කියන්නේ හිතලා තමන්ගේ ඉරියව් වෙනස් කරනවා නම් ඉරියව් සකස් කරගෙන ඉන්නවා නම් ඒ ආකාරයේ සැලකිල්ලක් කරුරයක් එහෙම නැත්නම් පුංචිව මේ දෙයක් බලාපොරොත්තුෙන් ඒක තමයි ඉරියාප සංකාන කුරුට වස්තු කියලා කියන්නේ. මෙතෙන්දී මේ ඒ තමන්ගේ හිතේ අර ප්‍රත්‍ය තියනවාද කියන එකයි බලන්න ඕනේ. ඒ සඳහා පොඩි දෙයක් මම ඔබ කරනවා කියන එක මම මගේ උදාහරණයක් කියන්නම් මොහොතකින් මේ මේක කියනවා මේ එහෙම හිතාගෙන කිසියම් කෙනෙක් තමන් ඉඳගන්න විදිය බොහොම නිකම් මේ සාන්ත විදියට ඉඳ ගන්න උත්සාහ කරනවා. මේ හිතේ සාන්තකමක් නෑ නමුත් ඉඳ ගන්න උත්සාහ කරනවා. ඇඳ උනත් සකස් කරලා තියාගන්න හදනවා ඒ විදිහට. බොහොම පිළිවෙලට එහෙම හිතනවා. මොකද මේ හිතේ හිතුව තමන් මේ බොහොම මේ උසස් පුද්ගලයෙක් කියලා පෙන්වන්න කරන්නේ. නිදා ගන්නකොට උනත් මේ නිදා ගන්න විදිහින් පවා මම මේ නිදා ගන්න මේ විදියට කියලා පෙන්눔 කරන්න ඒ ඉරියව්වේ පවත්වනවා ඉරියව්වේ ඉඳීම නිසා Tamanට සැලකීමක් පෙන්눔 කරයි කියලා හිතාගන්න. එතකොට ඔය ආකාරයේ දෙයක් තමයි ඉරියාපත කොන වස්තු ගැන කියන්නේ. ඉතින් අපිට මගේ මතකෙට එනවා ඉතින් අපි සමාජලාට පන්සල් වලට යනවා බොහොම සුදු ඇඳගෙන නේද? ඒවා සංස්කෘති විදිහට කරන්න කරන්න ඕන දේවල් ඒවා එපා කියලා කියනවත් නෙමෙයි ඒවා නොකරනවත් නෙමෙයි. නමුත් ඒ යන සිත තුළ ඒ තමන්ගේ යන සිත තුළ සුදුකම තියනවාද? ඒ සුදුකමක් නැතුව සිත තුළ මේ යන්නේ මම මේ ශාන්ත මම උපාසකයෙක් කියලා පෙන්වන්න කරන විදිහටද ඒ ඉරියව්ව තියෙන්නේ. ඉතින් ඒ වගේ දේවල්. ඉතින් ඊට අමතරව මට මේ මතක් වෙනවා සමහරවිට දැන් උදේ කාමරේ භාවනා කරගෙන වගේ ඉන්නකොට උදේ පාන්දර නැගිටලා සමහරවිට මේ නිින්ද යනවනේ සමහරවිට ඉතින් පොඩ්ඩක් උදේ පාන්දර නැගිටලා නිකන් ඉතින් නිින්ද යනවා වගේ නෝ. ඒකෝට එහා පැත්තෙන් හරි කමන්නේ මේ අපේ ගෙදරන දැන් වයිෆ් කුස්සිය පොඩ වැඩ කරන වගේ පේනවා. එල්ලා ඉතින් එයා මේ පැත්තට ඒකක් හරි හදාගෙන ඉනවා වගේ ඇහුනොත් එහෙම ටක් ගාලා හඩිපෙඩි ගහලා හොඳට වාඩි වෙනවා. වාඩිලා ඉතින් භාවනා කරලා වගේ ඉන්නවා. ඈ ඒ මොකද අර ඒ වයිබ් ගෙවුනම් පවා ආ මේ මනුස්සයා භාවනා කරනව නේද කියලා ඒ ඒ හොඳ හිතක් ඒ දෙයක් ඒ තත්වයක් ඇති වෙයි කියලා <laughs> මේ වෙන්නේ නැති. එහෙම මම කරලා තිනවා. මම කියන්නේ මේ මම දැන් දන්නවා මේ මම කියන්නේ සම්මතය කියන වචනේ මම මම කියලා පාවිච්චි කරනවා. මේ භූතය මේ මේ මම කියනවා මේ භූතය තුලින් එවැනි දේවල් වෙලා තිනවා. එතකොට ඒ හිත දිහා බැලුව ටක් ගාලා බැලුවොත් තමයි පේන්නේ එක්ක විදවිලි හරි පස්සේ හරි මේ හිතේ තියෙනවා අර පිළිගැනීම තිබුණොත් හොඳයි කියන හැඟීම. ඒක තමයි කුහකම. ඉරියාපත කුහන වස්තුව කියන වචනේ. අපි ওই වචනවල සිංහල වචන කුහකාරමේ වචන ලොකුවට නරකට අරගෙන තියෙන නිසා ඕවා තමන් තුළ තමන්ගේ මේ කියන්නම චිත්තය තුළ තියෙනවා කියලා හිතන්නත් ටිකක් අකමැති වගේ. නමුත් යථාර්ථයේ ඒකයි කියලා දකින්න ඕන කියන එක තමයි මට මම මට කියාගන්නේ. ඉතින් නැවතත් යොමු වෙන සාකච්ඡා මණ්ඩපයේදී මේ කවුරුවෙන් එකතු වෙන්න සේන මහත්තයාට සූත්‍රය ගැන කියනකොට මට හිතෙන්නේ බුදුහාමුදුරුවෝ යම් කිසි පණිවිඩයක් අපිට දේශනා කරලා තියෙනවා අපිට කියලා දීලා තියෙනවා කියලායි. දැන් මුලින්ම ක්‍රෝධය ගැන කියලා තියෙනවා ක්‍රෝධය නැති කරලා කියලා නැති කරන්න හැටි. ඊට පස්සේ තමයි මේ රාගය නැති වෙන එක. රාගය නැති වුණාට පස්සේ තමයි මේ කුහකකම නැති වෙන එක ගැන කියන්නේ. ඒතර මම හිතනවා මේක මොකක් හරි නැති කියලා මේ බුදුහාමුදුරුවෝ නිකම්ම වචන දේශනා කරන්නේ යම් කිසි පිළිවෙලකින් කියලා තියෙන්නේ. එතකොට මේ කුහකකම ඇති වෙන්නේ ඇයි? කුහකකම අපි ගැන අපි දන්නවා අපි හැමෝටම තියෙන කුහකකම බීරිය වලාරි දෙලබන ලාභ සත්කාර වලාරි හැමකෙම අපි කුහකකම තියෙනවා. නමුත් මේ කුහකකම නැති වෙන්නේ මේ රාගය කියන අකුසලය නැති වෙන තරමටද රාගය සම්පූර්ණයෙන් නැති වුණත් සම සම්පූර්ණයෙන් නැති වෙනවා කියලා මට හිතෙනවා. නමුත් රාගය අපේ අඩු කරගන්න තරමට මේ කුහකකම අඩු වෙනව නේද? කියන එක මට හිතෙනවා. මොකද කුහකකම ඇති වෙන ප්‍රධාන මානසික මට්ටම තමයි අපිට යමක් ලබා ගැනීමට තියෙන ආශාව. එක්කෝ අපේ මානය නිසා අපි හොඳ කෙනෙක් වෙන්න නැත්නම් අපේ අනිත්‍යයේ ගරු සත්කාර ලබා ගැනීම මේ ඔක්කොම රාග කියන අකුසල කර්ම කියන්නේ තණ්හාව රාග කියන අකුසල කර්ම නිසා ඇති වෙන දේවල් කියලායි මට හිතෙන්නේ. ඉතින් මේක අපි කරන්න ඕනේ කුලකකම ඇති කරගන්න නෙමෙයි කුලකම නැති කරගන්න නම් ඒ කුලකකම නැති කරගන්න කරන්න ඕනේ රාගය නැති කරන්න රාගය නැති කරන්න නම් තෘෂ්ණාව නැති කරන්න ඕනේ ඒ වගේම ඉතිසල කෝපය නැති කරගන්න ඕනේ ක්‍රෝධය නැති කරගෙන ඉන්න ඕනේ මේ විදිය එකක් තමයි මට තේරෙන්නේ සර්වන්ස් තෙරුවන් සරණයි බොහොම පිං බොහොම හරිම හොඳයි ඒ මම හිතන්නේ ඒ ආකාරයට අපි හිතන්න පෙළඹවීම සේනමාත්‍ය ඇත්තටම අර මේ කුහකකම කුහකකම හැටියට අපි දැකලා තමන් ගාව තියෙන බවත් අවබෝධ කරගෙන ඇයි මේ එක ඇති වෙන්නේ කියන කාරණාව හොයන්න යන දේ ඉතාම වැදගත්. ඒ රාගය හෝ ඊට හේතු වන්නා වූ දේවල් හොයන්න උත්සාහ කිරීම තමයි ඉතාමත් වැදගත්. ඒ හොයාගෙන යන ගිහිල්ලා අන්තිමට ඒක නැති කරගන්න සඳහා මොකද්ද ප්‍රතිපදාව කියන දේ තමයි අපි ඇත්තටම කරන්න ඕනේ කියන්නේ බොහොම හොඳයි ඒක මතු කරපු එක ඇත්තටම මේ ඇත්තටම මේ පස් මේ මම කිව්වා අද හවස සාකච්ඡාවක් තියෙනවා එතෙන්දිත් මම ඒ ඒ සාකච්ඡාව සම්බන්ධ වෙනවත් කියන්න හැන්නේ දැන් මේ බණ අපි අහලා අහලා දැන් බණ ඇති දැන් බණ කොච්චරවත් අහලා තිනවා දන්නවා මේක මේ ප්‍රතිපදාවකට ගේන ක්‍රමයක්ම අපි කතා කරගන්න ඕනේ කියන කාරණාව. මොකද මේක මේ ප්‍රතිපදාවකට ඇවිල්ලා මේක නොකිරණ තාක්කල් මේ මේකෙන් පළක් වෙන්නේ නැහැ මේ අපිට කතා කර කර ඉන්න පුළුවන් කොච්චරවත් ප්‍රතිපදාවක් මේක මේ තමන් අර කිව්වේ දුක්ඛේ පිළිබඳ ඉඟියක් ලැබුණා මේක දුක්ඛයක්ම කියලා දකින්න ප්‍රතිපදාවක් තියෙනවා ඊට පස්සේ ඒ ඒ දැක්කට පස්සේ තමයි අපි මේකේ මේ සමුදේ තව හොයන්න උත්සාහ කරන්නේ. ඉතින් ඒදී ඒ නිසා අපි මේ බොහොම හොඳයි ඒ ආකාරයට සිතන සිතවිල්ල අපි තව ටිකක් යොමු යමු සාකච්ඡාවට චන්ද්‍රාදිසාරක මහත්මියට පුළුවන් එකතු වෙන්න කියන්නේ ඒකයි මට කියන්න තියෙන්නේ අපි අපේ දිහා බලමු. බලලා දැන් අපේ වැරදි අතින් වැරදි කරගන්න උත්සාහ කරනවා. හොඳයි තේරුවන් සන්නයි බොහොම හොඳයි අපි අපි දිහා බලමු කියන තැනම ඉඳලා අපි අර ඉරියාපත සංඛ්‍යාන කුහන වස්තුව ගැන අපි කතා කර කර ඉන්න නිසා මම ගෞරවයෙන් ආර්දනා කරනවා මෙතනත් අපි ඉන්නකොටත් අපි භාවනාවක් හැටියට කල්පනා කරගමු අපි තම තමන් දැන් කිසිම කෙනෙක් වෙන කෙනෙක් ගැන හිතන්න එපා. කිසිම කෙනෙක් වෙන කෙනෙක් ගැන කතා කරන්නත් එපා, හිතන්නත් එපා. තමන්ගෙම හිත තියා බලන්න මගේ හිතේ අර යට කොත්තන හරි චුට්ටක් හරි දෙයක් තියනවද? අර අපි ඉස්සෙල්ලා කිව්වා වූ ප්‍රත්‍ය ප්‍රතිසේධන කෝක වස්තුව කියලා මේ වස්තුන් වලට ආසා නිසා පොඩ්ඩක් අනේ මට නම් එපා අයියෝ එපා කියලා කියන කියනෝනේ අපි මොකට ගෙනාවද මන් දන්නේ නැහැ කියන්නේ තෑග්ගක් ගෙනාව පර්සන්ස් එකක් එමුනේ කවුරු හරි කෑමකට එන්න කියලා කට්ටියක් එනකොට කෑමකට මොනවද කියනවනේ අයියෝ මොනවට කරදර වුණාද මොකට ගෙනවාද මේ කියලා කියනවනේ කියන්නේ නේද ඒ කියන්නේ ඇත්තටමද ඒ කියනකොට හිත යට මේ මනස මොකක් හරි නොගෙනවන අපි කියන්නේ කියන්නේ නැද්ද කෑමක් ගෙවල් වල කෑමකට එනකොට මොකක් හරි ගේන කෙනේ ලංකාවේ ලක්වි ගතිගුණ ඒකවත් නැහැනේ මේ මිනිස්සුන්ට කියලා කියන මානසික තත්ත්වයක්ද අපිට තියෙන්නේ මම කියන්නේ නිකන් ගොඩ හැඬු උදාහරණයක් කිව්වේ නමුත් පුංචි පුංචි අවස්ථාවල මම අර ඉස්සෙල්ලා මගේ භාවනාවකදී මට ඇතුවිච්ච දෙකිව්වා වගේ මගේ හිතේ මේවනි දේවල් ඒකට අවශ්‍ය දේ තියනවාද කියන දේ Taman Taman අපි බලමු. ඒ වගේ තමයි ඉරියාපත සංකල්ප කුසල වස්තු කියලා කතා කරපු දේ. ඒ දේ අර Taman ඉරියව් වෙනස් කරනකොට Taman පන්සලට යනකොට Taman සාමාන්‍යයෙන් ඒක තමන්ගේ අවංකම ප්‍රතිබිම්බයද මේ පේන්නේ. එහෙම නැත්නම් මේ වෙනත් කෙනෙක්ගෙන් ඔය මෙයා හොඳ කෙනෙක් කියලා පෙන්නු අහගන්න නැත්නම් එයා හිතයි අයු නැතත් මම නරක මිනිහෙක් කියලා නොහිතයි කියන නට්ටමට පේන්නද මේ කරන්නේ කියලා. එතකොට උදාහරණයක් විදිහට කියනවා අපි දැන් අපි දන්නවා මේ අපි මේ බොහොම ලස්සන දැන්ද පැලඳගෙන හිටියට තථාගතයන් වහන්සේ දේශනාවේ තියෙනවා අපි මේ හැම ගලවලා අනිත් පැත්තට හැරුවොත් එහෙම බල්ලෙක්වත් බලන්නේ නැති සිරුරක් අපි ගාව තියෙන්නේ නේද? ඒ වගේම තමයි මේ හිත කියන දේත්. හිත කියන දේත් මේ ඇතුලේ තියෙන දේවල් වල තියෙන තරමක් තියෙන්නේ කුණුමයි කියලා හිතුවොත් එහෙම ඒ කුණු ටික වහගන්න බොහොම ලස්සනට උපසාන්තව ඇවිදිනවද? එහෙම නැත්නම් ඒ කුණු ටික වහගන්න සුදු ඇඳුමක් ඇඳගෙන ඉන්නවද? ඒ ඒක තමන් දන්න ඕනේ. දැනගන්න ඕන හොඳයි. එහෙමනම් එම් දැනගත්තොත් අර තියෙන කුණු ටික සුද්ධ කරගන්න උත්සාහ කරන පුද්ගලයෙක් බවට පත් වෙනවා. ඊගාව එක තමයි සාමන්ත ජප්පන සංඛ්‍යාත කෝණ වස්තුව කියන තුන්වෙනි කෝණ වස්තුව. ඒකෙදි කියලා කියන්නේ මේ කිසියම් පුද්ගලයෙක් මම මට මෙන්න මේ ආකාරයේ සිරුරක් මේ උදාහරණේ තියෙන්නේ මේ ආකාරයේ චීවරයක් මට තියෙනවා. මේ ආකාරයේ චීවරධාරියෙක් මම. එහෙම නැත්නම් මෙන්න මේ ආකාරයේ පාත්‍රයක් තියෙන පුද්ගලෙක් මම. ඒ පෙරහනක් මේ ආකාරයේ පෙරහනක් තියෙන කෙනෙක්. එන්න ඒ ආකාර විදියට හිතනවා නම් යම් කිසි කෙනෙක් ඒ පුද්ගලයා ඒ ඒ කුහුණ වස්තු ඇති පුද්ගලෙක් විදියට කල්පනා කරන්න පුළුවන් කියන කාරණාව. එතකොට ඒ එහෙම නැත්නම් ඒ පුද්ගලයා කියනවා මට මෙන්න මේ ආකාරයේ සම්බන්ධකම් තියෙනවා. ඈ මට මෙන්න මේ වේදිතේ මේ විදිහට සම්බන්ධකම් තියෙන කෙනෙක්. ඒ නිසා මම උසස් කෙනෙක් කියලා. සමහරලාට මේ මට මේ හොඳ යාළුවෝ ඉන්නවා කියලා දැන් දැන් දැන් මම කල්පනා කරනවා නම් මේ හුඟක් අයට නැහැ මේ මේ මේ මට තියෙන ෆැසිලිටි එක බලන්නකො මට දැන් මේ හාමුදුරුවෝ කොච්චර ඉන්නවද මේ ස්කයිප් එකට ගිය ගමන් හාමුදුරුවෝ යහපැත්තේ ඉන්නවා කතා ගන්න. මෙච්චර කල්යාණ මිත්‍රයෝ ඉන්නවා. මේ කියන කාරණාව ඒක සත්‍යයක්. ඒක ඒක තමයි. ඒක එහෙම තියෙනවා. නමුත් ඒ කියන කාරණාව නිසා මගේ හිත තුළ ඇති වෙලා තියෙනවා නම් යම්කිසි දෙයක් හැඟීමක් මෙන්න මේ නිසා මම මම මේ ටිකක් වෙන අනිතට වැඩි වෙනස් අනිතට වැඩි ටිකක් ලොක්කෙක් කියලා ඒ හැඟීම නිසා මම එහෙම කියනවනම් කොයි වෙලාවකට හරි මට නම් මෙහෙම තියෙනවා කියලා එහෙමනම් ඒ සිත තුළ තියෙන්නේ තේ කුහුණ වස්තුවමයි කියන කාරණාව. එතකොට සමහර වෙලාවට මම කියනවා නම් මට මේ කියනවා නම් හඟවනවා නම් මට තියෙනවා ඔය දෙවි දේවතාවන් සමග සම්බන්ධකම් වෙන්න පුළුවන්. එහෙම ඒ මාර්ගෙන් ඒ කීමේ වරදක් නෙමෙයි. කටින් කිපි කියන වචනේ නෙමෙයි මෙතන වරද තියෙන්නේ. කියන්නේ යම් කෙනෙක් කියනවා නම් තමන් මාර්ග ඵලලාභී කියලා මම මම හිතන්නේ මේ කීමේ නෙමෙයි වර්ධ තියෙන්නේ ඒ කීම යට ඇත්තා වූ සිතෙහි ඒ කියන්නේ තමන්ට ගරු බුහුමම් බලාපොරොත්තු වෙන්න තමන් අනිත් අයට වඩා වෙනස් පුද්ගලයෙක් හැටියට සලකයි මේ අය මම මේක කිව්වොත් කියන හැඟීම නිසා හෝ තමන් දැනුවත් හෝ නොදැනුවත්ව ඒක සමහරවිට මේ කියන පුද්ගලයා දන්නේ නැතුව ඇති හිතයට ඔක තියෙනවා කියලා ඒක ඒ තරම් සියුම් නෙමෙයි චෛතසිකයෙන් දේවල් චිත්තයක් එකකට වඩා දකින්න චෛතසිකයක් දකින්න අමාරුනේ චිත්තයට ඇති චෛතසිකේ ඒ තරම් මේ සියුම් එහෙනම් ඒක දකින්න පුළුවන් නම් මේ ආකාරයට දෙයක් තියනවාද කියලා ඒක වැදගත්. ඒක තමයි මම හිතන්නේ මේ සාමන්ත ජල සාමන්ත ජප්පන සංඛ්‍යාත කෝණ වස්තු කියලා කියන්නේ. ඒ ගැන පොඩ්ඩක් අපි පොඩ්ඩක් කතා කරමු මේ කල්යන මිත්‍රෙක් එක්ක එකතු වෙලා කාටද එකතු වෙන්න පුළුවන් දිල්රුක් මහත්මයා පොඩ්ඩක් සප්‍රයක් ඉන්න ඔබතුමාට අනිත් අය කියන දේවල් ඇහෙනවා හොඳට නේද? දැන් මම කියපුවා මම කියපු දේවල් අපි ගත්තොත් චිත්‍රරාජ් වස් මහත්මිය ඔබතුමියට ඇහුණාද ප්‍රමාණවත් විදිහට? ඒ කියන්නේ මේ අන්තිමට කියපු ටිකද මම කතා කරපු මුල ඉඳන් මම ගොඩාක් ආ මුල කතා කරපු දේවල් ඇහුණා එහෙමද? මටත් බොහොම පැහැදිලි අර පාලියෙන් කියුවේ නම් මට කොහොමවත් තේරුන්නේ ආ තෙරුවන් සරණයි. හොඳයි මම අද මේ ලැප්ටොප් එකකින් කතා කරන්නේ මේ ඒක වෙන්නේ නැති මම අර කිවි රේඩියෝ එක අද මේක සම්බන්ධ කරලා නැහැ කියලා. ඒ නිසා වෙන්නේ ඇති අපරාධයක් නේද හුඟක් අයට හුඟක් නම් කරති බොහොම සාවධානව අහන්න. ඒක කළොත් මම ඇහෙන්නේ නැත්නම් නෙවෙයි ඒක අමාරු වෙන මට නම් ඇහුණා අන්තිමට කියපු ටිකේ ඔක්කොම. ආ ආ ආ. ඒක නම් මට නම් ඒකටම ඔක්කොම කමන්නේ අපි අර මේ කමන්නේ හොඳයි. කමන්නේ හොඳයි. අපි එහෙනම් මේ විදිහට කරමු ඒක අර අපි අර මම අර කිව්වා වගේ කල්යනා මිත්‍රෝ වට මේසේ කතා කරනවා වගේ වැඩක් නේ අද ඉතින් බ්‍රෝඩ්කාස්ට් එකක් ඇටියෙන් නෙමෙයි යන්නේ. ඒ නිසා ක්වොලිටි එක එච්චරම ප්‍රශ්නයක් නෑ අපිට එකකින් යමක් ගන්න පුළුවන් නම් මම මේ වෙන මයික් එකක් පාවිච්චි කරන්නේ මේ ලැප්ටොප් එකේ මයික් එකෙන් කතා කරන්නේ. එහෙනම් <coughs> මට කරන්න දෙයක්වත් නැහැ වගේ බලමු. මේ විදිහට යමු. එහෙනම් දෙල්රුක් මහත්මයා කතා කරන්න අපි කතා කරන්නේ අර සාමන්ත ජප්පන කෝණ වස්තු ගැන. අත්‍යවශ්‍ය සරණයි අර අර මුලින්ම මම යමක් කියන්න කැමතියි අර මේ කලින් මහත්මයා සඳහන් කළ මේ අර අපි දැන් ඇත්ත ඒක ඒක මමත් එකඟයි මේ භාවිතයේ ජලයේ තියෙන වටිනාකම මේ අහලවත් වගේම මේ ප්‍රායෝගිකව භාවනාවකින් ලැබෙන ප්‍රතිඵලයක් වගේ වෙන මොකකින්වත් ලැබෙන්නේ නැහැ මට නම්. ඇත්තටම වෙනසක් දකින්න ඕන නම් භාවනාවක් කරන්න ඕන මට නම් වෙන වෙන විදියකින් දකින්න හරි අමාරුයි. පළවෙනි කාරණේ තමයි අර මේ සඳහන් යමක් සඳහන් වුණා මේ මේකේ මගේ අදහසක් පමණයි මේවා ආවත් එක දේවල් අපිට අනිත් කෙනෙකුට වැඩිය ඉහළින් ඉන්නකොට තිබෙන මේ මේ විදිය සිතිවිලි මම මෙයාට වැඩිය හොඳට ඉගෙන ගන්න තියෙනවා මෙයාට වැඩිය හොඳ මේ රැකියාව ඒ වගේ ආදී වශයෙන් ඔය ඔය මාන ඒ කාලේ තිබුණේ ඒවා මේ ඒ කාලේ කියන්නේ වැඩි කාලයකට ඇත නෙමෙයි මේ එහෙම මාන දැන් ඒව නෑ කියලා කියනවා නෙමෙයි දැන් අඩුයි ඒවා කොට ඒ ඒ විදියට මානේ තමයි ගොඩක් මම හිතන්නේ ඔය ඉතින් අපි අර මේ මේ පොඩි කාලේ නම් මේ අපිට පුතු කරපු දේවල් වෙන්නේ නැති ඒවා ඒ ගොඩක් වෙලාවට අපි හිතලා පුරුදු කරගත්ත තියෙන නැති දැන් දැන් ඒව හිත වැඩි වෙනවා දැන් අපි කරන සමහර හොඳ දේවල් වලින් හිතනවා මේ අනිත් අනේ අනේ මෙන්න කෙනෙක් මං ගැන මේ හොඳයි හිතයි කිය කිය එහෙම එහෙම තමයි දැන් ඉන්නේ ගොඩක් කියව. ඒ කියන්නේ දැන් අපි දැන් දන්නවා ධර්මයේ දැන් මේ අහලා නැත්නම් යම් යම් මේ මේ අපේ හොඳ දේවල් වැඩි වෙලා තියෙනවා. ඒක ඒක ප්‍රායෝගිකවත් වෙනවා. දැන් මේ කිය සුමානි මට මේ මට කියන්න පුළුවන් උදාහරණයක් හැටියට මේ අපේ විද්‍යාවේ අපේ වැඩ මම දැන් රැකියාව කරන මේක කාන්තාවක් කොහොම යටදී ජනප්‍රිය නැති කෙනෙක්. කියන්නේ මේ ගොඩක් අය ඒක මේ චරිතනප්‍රිය නැහැ ජනප්‍රිය නැහැ කියලා කියන්නේ යගේ ඒ ඒ කරන වැඩ කටයුතු ඉතල හොඳ නැති නිසා. ඒ අපිට ඒව වැඩක් නැහැ. ඒ ආගේ යන්නේ අර ලොකු ප්‍රශ්නයක් නැහැ. ඒක නිසාම ඒ සමානේ විතාල වෙන ඩිස්ට්‍රස් එකක් කියන්නේ ඒ වගේ දැන් මෙයා ඉතින් ඉන්නවා මේ කිසි කෙනෙක් නැතුව කිසි කෙනෙකුගේ බීඩකුත් නැහැ දවල්ට කෑමක් නැහැ ඉතින් අඬානේ ඉන්න පස්සේ ඉතින් මම කොහොමද මේ මැදිහත් ළමම ගිහින් කොහොම කතා බහ කරලා මටත් මෙයා එහෙම ගොඩක් කරදි කරලා තියෙනවා නමුත් කීයක් කතා බහ කරලා ඒ මේව කරලා තියෙන්නේ මේවා කියලා ඒකට උදව් කරා මම මම ඔක තාම මේ අවුරුදු නාස්ත්‍රක නාස්ත්‍රක ප්‍රතිනම මම කරන්නේ නැහැ. වගේ ඒවත් මට ඉදිරියට එන්නෙත් නැහැ වගේ කරන්න ඕනේ. ඊපස්සේ ඉතින් මේ ඕක ඉවරලා මට ඔය සිද්ධියේ දැන් දවස් පහුගිය දවස් දෙකක් මේ රුටිනා මම යන්නේ දැන් හිතයි මේ දිලුටු කොච්චර හොඳ මිනිස්සෙක්ද මේ මෙච්චර මෙයා කරලා නිය කරන්නේ කියලා. ඔයගේ දවස් වලට අත්තා වලට ඒ ඔන්නව තමයි දැන් ඉන්නේ මට නම් මේ මානසික සම්බන්ධ කියන ප්‍රපංච. ඊට මම සරණයි. තේරුවන් සරණයි දිල්ලුක් බොහොම බොහොම පිං හැමදාමත් වගේ මේ ඔබතුමා බොහොම අවංක හැඟීම් මේ වගේම මේ බොහොම ප්‍රායෝගික දේවල් මතක් කරනවා මම හිතන්නේ කිව්ව ඔබ මේ දිල්ලුක් කිව්වත් වගේ මේ ඒ <clears throat> අපි මේ කියපු මේ කුවක්ක කමට ප්‍රධාන හේතුවක් මානෙ කියන දේ පේනවා මේ තුනම බැලුවම නේද ඒ ඉරියාපත සංඛ්‍යාන ගත්තා සාමාන්‍ය ජපන කෝක වස්තුව ගත්තත් පස්සේ පරිසේදන ටික බොහොම කිට්ටුනා ලෝභේ පැත්තට මේ නමුත් ඒ සියල්ලටම වාණයේ සම්බන්ධ බව පේන්නම තියෙනවා. ඉතින් අපිට ඇත්තටම මේ සූත්‍ර දේශනාවේ මේ මේ ගාථාවෙම ගාථාවෙම ගත්තොත් මේ උපසාන්ත පුද්ගලයෙක්ගේ ගුණ නෙමෙයි කියන්නේ. උපසාන්ත පුද්ගලයෙක් කියන්නේ රහත් භාවයට පත්වෙච්ච පුද්ගලයෙක්ගේ ගුණ කියන ගාතාවන් තමයි තියෙන්නේ. අපි මේ මම කියනකොටම කිව්වේ අපි එතන නොතිබු හිටියාට අපි ඔස්සේ යන්න යන නිසා මේවන් වූ සාකච්ඡාවල් සහ මේවන් වූ දේවල් වැදගත්. මොකද අපි ගාව මානෙ නැති බව අපි දන්න ගන්න වෙනවා. මොකද මානෙ කියන දේ සමායන මානෙ තියෙන බව. මානෙ නැති වෙන්නේ <clears throat> මේ අරහත් භාවයත් සමගනේ නේද? මානයක් නැති වෙන්නේ අරහත් භාවයත් සමග. එතකොට මානේ තියෙන බව දැනගෙන මේ මෙන්න මේ මානේ තියෙන ටික මට තියෙනවා. මේ ටික මං ගාව තියෙනවා. හැබැයි තිබුණාට කමන්නේ කියන එක නෙමෙයි. ඒක මේ අරහත් වෙනකොට ඔක්කොම මානේ ටික එකපාර නැති වෙනවා කියලා එහෙම නැති වෙනවා නෙමෙයි. ක්‍රමක්‍රමයෙන් දැනට පුළු පුළුවන් විදිහට ඒකේ දේවල් හඳුනාගෙන ඒ නැති කිරීම සඳහා ප්‍රතිපදාවක් කියන එක තමයි හරි වැඩි. එතකොට ඒ කියන්නේ මේ දැකීම ඉතාම වැදගත්. දැන් මේ මානය කියන්නේ මේවට සම්බන්ධයි කියන්නේ හරිම මේ නිවැරදි දෙයක්. අපි මේ මේ පැත්ත ගැන තව ටිකක් වැඩිපුර හිතුවොත් කොහොමද මේ මානෙ ක්‍රියාත්මක වෙන්නේ කියන කාරණාව අපි වැඩිපුර සාකච්ඡා කළා නැද්ද නෑ මම හිතන්නේ නමුත් මට ඒක අපි මං කියවර මේ සකපට මේ සාකච්ඡාව නිසා කල්යන් මිත්‍ර හැටියට කියන්නේ මේවා කීම තුළ මේ මානයක් තියනවද නැද්ද කියන එක ඉතින් මම බලන්න ඕනේ මගේ හිත තුළ පස්සේ ලාවක. නමුත් අපි කියමු ඕනෑම දෙයක් මේ මම කියලා අරගෙන ඒ කියන්නේ ඕනම දෙයක් මේ ආත්ම සංඥාවෙන් අරගෙන මේක මමය මේක නැත්තම් මේක මගේ කියලා මේක මට තියාගන්න හොඳයි මේක මගේ කියලා ආත්ම සංඥාවෙන් අරගෙන ඒ ගන්නා දේ මට තියාගන්න පුළුවන් කියන හැඟීමක් එන්නේ මානෙ නිසාමයි කියන දේ. මානෙ තියෙන නිසා තමයි ඒ දේ එන්නේ. හැබැයි ඒ දේ අපට තුළ තියෙනවා. ඒකනේ දැන් මේ දැන් මේ මේ අද කරන ධර්ම සාකච්ඡාව ලබන ඉරිදා කරමු කියලා කියනකොට මම දන්නවා මේ ලබන මම කල්පනා කරනවා ලබන ඉරිදා ඉඳගෙන මේ සාකච්ඡාව කරන්න. එවනම් අද මේ කිවරලා හෙට අභිධර්ම සාකච්ඡාව හෙට රැ කරමු කියනකොට මගේ කල්පනාව තියෙනවා මේ මේ මේ මේ මේ ලලිත් දලුවත් කියන භූතය හෙට හෙටටත් ඉන්නවා. හෙට හවස වෙනකොටත් ඉන්නවා. ඉඳලා මේ මේ ධර්ම සාකච්ඡාවක් කරනවා කියන හැඟීම තියෙනවා. ඒ කියන්නේ මේ මේ මේ මේ මමයි කියලා ගත්තා වූ මේ සම්පූර්ණ භූතය නිත්‍ය වශයෙන් ඒ කියන්නේ අද අද අද හෙට දක්වා පවත්වන්න පුළුවන් කියලා හැඟීමක් තියෙනවා. ඒ තියෙන්නේ එතෙන්දී මානය ක්‍රියාත්මක වෙලා තියෙනවා. මේ මේ මේව ටිකක් මං හිතන්නේ ටිකක් සියුම් වැඩි කියලා. නමුත් මට හිතෙන්නේ මානෙ ක්‍රියාත්මක වෙනවා. හැබැයි මානෙ ක්‍රියාත්මක වෙනකොටම මගේ තථාගතයන් වහන්සේ කෙරෙහි ඇති ශ්‍රද්ධාව අඩුවක් තියෙනවා. මොකද තථාගතයන් වහන්සේ මට කියලා තියෙනවා මේ ඉහළට ගත්තේ උස්ම පහළට හෙලන්න ඉස්සෙල්ලා මේ සත්‍යයේ ජීවිතේ නැති වෙන්න පුළුවන් කියලා. ඒ නිසා අර හිස ගිනිගත් එක්ක වගේ අප්‍රමාද වෙන්න කියලා. මනස මේ මොහොතේ තියාගන්න කියලා තියෙනවා. මනස මනසට දෝලණය වෙන්න දෙන්න එපයි කියලා තියෙනවා. උද්දච්චයෙන් කරන්න කියලා තියෙනවා. නමුත් මම කල්පනා කරනවා හෙට ධර්ම සාකච්ඡා කරන්න මම මේක plan කරගෙන ඉන්නවා. එතකොට මගේ අර මානෙ කියන දේ ක්‍රියාත්මක වෙනකොට තථාගතයන් වහන්සේ කියපු ධර්මයේ සහ උන්වහන්සේ කෙරෙහි ඇති ශ්‍රද්ධාව චංචල වෙලා තියෙනවා මගේ. එනම ශ්‍රද්ධාව සම්පූර්ණයෙන් නැහැ. ඔයා ওই විදිහට දකින්න සම්මා මාස්ටර් මට හැංගිලා තියෙනවා ඉතින්. ඒ මට හැංගිච්ච දේවල් ඒවා ඉතින් යථාර්ථ සත්‍ය කියලා නෑ. ඒ ඉතින් එක එකනට පේන දේවල්. ඉතින් ওই විදිහට අපි මේ හේතු හොයන්න යනකොට හොඳයි. ඉතින් හරි ඒකට හරි හරි හොඳ යම් හොඳ දේවල් දකින්න පුළුවන්. ඒවා විතක් ਵਿਚਾਰාත්මකව කල්පනා කළත් පාඩි වෙලා ඇස් දෙක පියාගෙන හෝ ඇස් දෙක අරගෙන කල්පනා කළත් ඔවා තේරුම් ගන්න පුළුවන් භාවනා වලින් ඇස් දෙක වහගෙන හිත සමාධි කරගෙන දකින්න පුළුවන් මම හිතන්නේ. ඉතින් අපි ඒ කාරණා ඒ මම මතු කරපු කාරණා පිළිබඳවත් අපිට තව සාකච්ඡාවක් ඉස්සරහට කරන්න පුළුවන්. මම ගෞරවයෙන් ආර්දනා කරනම් මෙතනින් තවත් කල්යන මිත්‍රයෙකුට. සේන මහත්මයාට එකතු වෙන්න පුළුවන්. ඔබතුමා හේතු හොයන කැමති කෙනා හින්දා. දරුවන් සර්ණයි. අදෝසෙම උදා මට ඇත්තම සමහර බලන්න ඕනේ අපි ගැන කියලා. දැන් මම කියපු දේවල් ගැන මම බැලුවාම මගේ මම ඒක කීපේ කොහොද කමකින් කියලා මට හිතෙනවා දැන්. මම කියනකොට නම් ඒක කොහොද කමකින් නෙවෙයි කිව්වේ. මට ඒක දැන දැනුම හිත. නමුත් ඊට පස්සේ නැවත ඒක ආවර්ජනය කරනකොට මට කියන්න ඕන කම තිබුණා මෙතනට මට මට මොකක් හරි කියන්න ඕන කියන ගතිය. ඒකත් එක තරමානයක්. ලොකු මාන නැති වුණත් ඒකත් එක්තරා ප්‍රමාණික මානයක්. ඒකින්ද මගෙත් ඒකෝසකම නිසායි මම ඒ කියමන් කියමුනේ. එතකොට අපි බලන්න ඕන දැන් මේ කුහකකම කියන එක සම්පූර්ණයෙන්ම නැති කරන්න නෙවෙයි අපි මේක අඩු කරගෙන යන්න ඕනේ. අපේ ඒකයි දැන් කුහකකම සම්පූර්ණයෙන් නැති වුණොත් රහත් වෙලා එතකොට ඉතින් මේ විදිහට සාමච්ඡාවට එන්නේ නැහැ. මොකද මේ හැම වචනයක් තුළම මම කියන හැම වචනයක් තුළම මගේ කොහෙත්ම තියෙනවා. මොකද මම බලාපොරොත්තු වෙනවා දැන් අනිත් අය කියන වර්ණා කරනකොට මම බලාපොරොත්තු වෙනවා මමත් ඒක හොඳයි කියන එක ඒකත් එක්තරා ගොඩ ගැතියක් මගේ ඇති වෙන. ඒකත් මාන්නේ නිසා ඇති වෙන ගැතියක්. එතකොට මාන්නය කියන එක කොහොමද ඇති වෙන්නේ? මාන්නේ කියන එක ඇති වෙන අපි යම් කිසි තවත් එකක් එක්ක විමක් ඇති කරගන්නවා අපි දැන් මම කියන එකනයි තවත් කෙනෙකුත් නැත්නම් තවත් මොකක් හරි එකක් එක මිම්මක් ඇති කරගන්න නිසායි මේ මාන්නේ ඇති වෙන්නේ. ඔය මිම්ම ඇති කරගත්තේ මේ අතවසේ මායිත් මුලට යනවා නම් මේ රාගස්නාව රාගය කියන ඒ නිසා තමයි මේ මාන්නයත් ඇති වෙන්නේ. මාන්නේ කියන එක ඊටාම සියුම් නැති කරන්න ඒ කියන්නේ දරුවත් මහත් කිව්වා වගේම රහත් මාර්ගයේදී තමයි රහත් වෙනකොට තමයි නමුත් ඊට ඉස්සෙල්ලා අපි මාන්නේ පුළු පුළුවන් විදිහට අඩු කරගෙන ඉන්නෝට කියන එකයි මට හිතෙන්නේ තේරුවන් සරණයි. තේරුවන් සරණයි සේනවාර්නේ බොහොම පිං. හොඳයි අපි තවත් කල්යනා මිත්‍රයෙකුට යොමු යමු ඊගා කොටසට එන්න කලින් සරත් මහත්මයාට එකතු වෙන්න පුළුවන්. දැන් අපිට මේ මාර්ගයේ ගොඩක් දුර යන්න ඉස්සෙල්ලා අපිට මේ ධර්ම මාර්ගයේ යොමු වෙන්න පුළුවන් කියන එක තමයි. මොකද භාවනා භාවනා කියන්නේ මොකක්ද කියන එක මම හිතන්නේ මම තේරුණා කියන විදිහ මම පොඩ්ඩක් කියනවා භාවනාව භාවනාව කියන්නේ මොකක්ද කියලා අපි අදහස් කරන්නේ අපි විශ්ව හොඳයි තෙරුවන් සරණයි තෙරුවන් සරණයි අපි මයින් කරගමු අපි ඊගාව කොටසට ගියොත් එම මේ අපි හාලු අමච්චරි කියලා තියෙනවා අපි සාකච්ඡාවකදී අපි අපි පටන් ගත්ත ගාතාව ඉවර කරගන්නත් බලමු ඒ අපි හාලු අමච්චරි කියවා මෙතනදී පීහා පීහා කියලා කියන්නේ තෘෂ්ණාව කියන වචනේ හැටියට හඳුන්වන්නේ කිසියම් රාගයක් ලෝභ අකුසල මූලයක් තියෙනවා නම් ඒකට තමයි පීහා කියලා කිව්වේ. එතකොට මේ යම්කිසි පුද්ගලෙක් විසින් මේ පීහාව එහෙම නැත්නම් තෘෂ්ණාව කියන දේ ප්‍රහීන කරනවාද දැන් අපි සරත් මහත්මයා කිව්වා ප්‍රඥා විමුක්තිය ගැන ඒ ප්‍රඥාවෙන් ඒක දවනවද ඒක අයින්ක සම්පූර්ණයෙන්ම දවාලනවද ඒ පුද්ගලයා අපිහාලු එහෙම නැත්නම් ඒ අපිහාලු తත්වේ කියලා කියනවා ඒ කියන්නේ ප්‍රඥා විමුක්තිය වගේ දේවල් එන්නේ. එතකොට බොහොම තෘෂ්ණාව ප්‍රහීන වෙච්ච තැනක අරහත් ත්‍ත්වයකදී වගේ එන්න පුළුවන්. එතකොට ඒ ඒ ඒවන් තත්වයකටපත් වෙනාම යම් කිසි කෙනෙක් මේ රූපයන් කියන දේවල් වලට ඇලෙන්නේ ගැලෙන්නේ නැහැ. රූපයන් කියන දේවල් නොකමැති වෙනවා කියන දේ තියෙනවා. ඒ වගේම තමයි ශබ්ද, ගන්ධ, රස ආදියට ඇලෙන්නේ ගැලෙන්නේ නැහැ කියන කාරණාව ඒ ගාථාවේ තේරුම් කරලා තියෙනවා. ඒ වගේමයි මේ කුලය එතකොට මේ ආවාස, ලාභ, යසස්, ප්‍රශංසා, සුඛ, චීවර පින්දපාත සේනාසනය ආදී දේවල් ගැන කියනවා. කාම ධාතු, රූප ධාතු, අරූප ධාතු ඒවා අරූප සංඥා සංඥා ඒ ඔක්කොම තියෙනවා. එක්නව සංඥා නා සංඥා. ඒවා ගැන එහෙම මේ කිසිම දෙයක් ගැන ඇලීමක් ගැටීමක් තියෙන්නේ නැහැ. විශේෂයෙන්ම ඊගාට මේ අමච්චරි අපිහාලු අමච්චරි කියනකොට අමච්චරි කියනකොට සඳහන් වෙනවා ආවස මච්චරිය කුල මච්චරිය වර්ණ මච්චරිය ලාභ මච්චරිය ධම්ම මච්චරිය කියලා තියෙනවානේ මච්චරි පහක්. ඒ මච්චරි පහක් තියෙනවා. ඒ මච්චරි පහම පිළිබඳව කිසියම් ආකාරයකෝ කැමැති බවක් ඒක ඒ ඒ මච්චරින් වලට අහු වෙන ගතියක් නැති තත්වයක් තමයි මේ සත්‍යය තුළ ඇති කරගන්න උත්සාහ කරන්න ඕනේ. ඒ වගේම සඳහන් වෙනවා ස්කන්ධ මච්චරිය, ධාතු මච්චරිය, ආයතන මච්චරිය වගේ දේවල් තියෙනවා. ඒක ඒ වචන නම් මම මේ ගාථා විදිහට පමණයි දකින්නේ. දැනට විදිස දැක්කේ නැහැ. ඉතින් ඒ තියෙන මච්චරින් පවා ප්‍රහීන කරන්න උත්සාහ වෙන්න ඕනේ කියලා. ඒ කාතාව අපි කතා කරමු නේද? මේ මච්චරියන් කියපු දේවල් ගැන අපි කතා කරමු. කොහොමද මේ දේ මේ දේ අපි තුල තියෙනවද මොනවද කියන්නේ? මෙතෙන්දී විශේෂයෙන්ම මේ මච්චරිය ගැන විවිධ නම් වලින් කියන දේවල් ගැන එක එකන විවිධ අර්ථකථන දෙලා දෙනවා. අපි මේ වචන වලට නම් නොයා අපි කිව්වේ අපි හැමෝම මෙච්චර වෙලා කිව්වේ ඒකනේ. මෙතන ඉන්නේ හැමෝම එකම දේ කියන්නේ. ඒක හරිම දැයි. මොකද මේ Tamange මේ හිත කියන දේ තුල තීන දේ දකින්න උත්සාහ කරන්නේ. ඕකට මොන මච්චරි කිව්වත් කමන්නේ. මොන නමින් කිව්වත් කමන්නේ. ඒ තීන දෙයට නන්දාගත්තේ අපිනේ. අපි ඕකට මේ ඉංග්‍රීසි සිංහල පාලි නැතුව ග්‍රීක වචනයක් එහෙම නැත්නම් වෙනත් භාෂාවක වචනයක් දාගෙන හරි කමන්නේ ඒක හඳුනගෙන අපි ඒක මේ ඇති වෙන විදිය දැකලා ඒක ඒ ඇති වෙන ක්‍රමේ නැති කරගන්න ක්‍රමයක් හදාගන්න තමයි ඕනේ. මේ කිව්වා වූ සියලුම මේ මේවා ක්ලේශයන්. මේ ක්ලේශයන් හඳුනගන්න. එහෙනම් මේ මච්චරිය කියලා කියුවේ මොකද්ද? දැන් මේ ආවාස මච්චරිය කියලා සාමාන්‍යයෙන් නම් ඔය කියන්නේ ආවාසයන් වල තියෙන මච්චරියනේ. ඒ කියන්නේ මේ <coughs> මොනවාද මේ ගෙවල් දොරවල් ආදීත් නේ. ඒතකොට හාමුදුරුවෝ ගැන කියනවා නම් මේ පන්සල් වලට වගේ කියලා ඔහම තමයි ඉතින් සාමාන්‍යයෙන් අපිට ස්වාමීන් වහන්සේ කියලා දෙන්නේ. ඒතකොට තීන වැඩිපුර තියෙන්නේ එහෙමයි. ඒක ඒකත් එහෙමයි. ඒ වටත් තියෙන ආසාවල් තියෙනවා. නමුත් ඒක මම හිතනවා මේ ඒක අපි මෙහෙම හිතන්න පුළුවන්. මම හිතනවා ඔකට තම තම කැමති විදිහට හිතා ගන්න. මූලිකම පරමාර්ථය තියෙන්නේ මේ මේ තියෙන ක්ලේශය නැති කර ගැනීම. ඒකට උපකාර වෙන විදිහට තමන් ඉන්ටර්ප්‍රිට් කරගත්තර කමක් නැහැ කියලා මට හිතෙනවා. මොකද මේ දැන් අර මේ ලෞකික වශයෙන් ඉන්නා වූ පුද්ගලෙක් කියලා හිතාගෙන ඉන්න මිනිසයාට තමයි ගේ වුනේ. දැන් මේ ඇඟක් තියාගෙන මේ හිතක් තියාගෙන මේ මේ ඉන්න භූතය වෙච්ච මට තමයි මේ ගේ ඕනේ. එතකොට දිලුක් මහත්තයා ආව නේද ඉතින්? එතකොට ඒ ඉන්න මට තමයි ගේ ඕනේ. එතකොට මගේ ගේට මගේ මච්චරියක් තියෙනවා. නමුත් අපි යම් කිසි තැනකදී මම අපි හිතමු අපේ පුද්ගලයා හිතනවා හිත දියුණු කර ගන්නවා එහෙම නැත්නම් හිතට තේරුමක් ඇති කර ගන්නවා මේ මේ මටීරියල් කියන්නේ මේ අල්ලා ගන්න පුළුවන් දේවල් එහෙම නැත්නම් අපි කියනවා නම් කබලින්කාර ආහාර කියලා ධර්ම වචනේ මේ කබලින්කාර ආහාරය කියන දේ අල්ලා ගන්න කිසිම දෙයක් නැහැ එහෙම නැත්නම් රූපය කියන දේ අල්ලා ගන්න කිසිම දෙයක් නැහැ රූපය මාට ප්‍රහින කරන්න පුළුවන් කියලා රූපය යම් කිසි මට්ටමකට ප්‍රහින කරනවා නම් කෙනෙක් ඒත් ඉන්නවනේ මම කෙනෙක් ඒත් ඉන්නවා මම මේ රූපේ නම් දැන් මට එපා රූපේ විනාශ වෙලා යනවා රූපේ වාසයට යනවා නාකි වෙනවා දැන් මට කෙලින්ම මගේ පින්තූර සෙට් එක පේනවා මම හැමදාම කියනවා වගේ මගේ පිටිය ගහගෙන තියෙනවා පුංචිම කාලේ අවුරුදු 6 7 පින්තූරයක් ඉඳන් අවුරුදු 50 වෙනකම් පින්තූර සෙට් එකක් ඒකට පේනවා මම දැන් මේ විනාශ වෙලා තියෙන හැටි එහෙම නැත්නම් විපරිණාම වෙලා තියෙන හැටි එතකොට මේව ගන්න දෙයක් නැහැ. ඒ මම මම වෙන්න බෑනේ. අර මුල කොනේ ඉන්නේ මම නෙමෙයි අනිත් කෙලෙට ඉන්නේ. පෙනුමෙත් වෙනස් නිකන් <laughs> හිතන්නවත් බෑ එතකොට එහෙම කියන්නේ කොහොමද මම එතකොට මේ රූපේ නම් මම නෙවෙයි ඕක ගන්න දැන් නෑ ඕක අතහැරලා ඒ වුණාට මේ මේ ඉන්නේ මේ ඉන්නේ තාම තාමත් මේ මම හිතන්නේ අර පුංචි කාලේ හිටියෙත් ලලිත් දළුවත් දැන් ඉන්නේ එයාමයි මේ හම්බෙන්නේ මේ මටම තමයි ඇඟ නම් වෙනස් වුණාට තාමත් මම කෙනෙක් ඉන්නවා. එහෙනම් ඒ ඉන්නේ මේ චිත්තයේද? එහෙනම් මේ චිත්තයේද කියලා. එතකොට ඒ විදිහට බැලුවම එහෙනම් මේ රූපේ කොටස අයින් කරාම එහෙමනම් මේ චිත්තය කියන දේ මම කියලා හිතන තත්ත්වය ඒක තමයි ඉඳලා නැත්නම් ඒකට ගේ උනේ මොකද්ද? ඒකට ගේ වෙලා තියෙන්නේ මේ සිරුරද? මේ ලැබිලා තියෙන සිරුරද මම මේකට ගේ කරගෙන තියෙන්නේ. ඒ නිසා මේ සිරුර නැති වෙනකොට මම කැමති නැද්ද? බයද? මේ සිරුර දැන් අද මැරිලා යනකොට මගේ හිතේ මේ ටක් ගාලා මරණය ආපු ගමන් බයක් ඉන්නේ. මේ ආවසමච්චරිය කියලා මම ඒ ආවසමච්චරිය කියන වචනේ පැත්තට දාන්න. ඒ ඒ සමහර කෙනෙක් කියනවා එක මම දන්නවා එම්ම පිස්පිස් කියනවා මේ අර්ථ කතනේ ආවාස වචනයට වැරදි කියලා කමක් නැහැ. නමුත් මේ සිරුරට ඇති ආසාව කියලා හිතමු. ආවාස වචනේ වැරදි ගන්න. මේ සිරුරට ඇති ආසාව නිසාද මේ ඒ බය එන්නේ. එතකොට එහෙමනම් මේ සිරුරට එහෙනම් මගේ ආසාවක් තියෙනව නේද? එතකොට මේ මච්චකේ තියෙනවා. එහෙනම් ඒක තියෙනවා. තියෙනවා කියලා දැනගෙන තමයි ප්‍රධානම දේ. ඊට පස්සේ ඒක ඇති වුණේ මොකද? තිරහා ගන්න ඕනේ. ඒක ඇතුනේ එහෙනම් මේ තාමත් මම හිතාගෙන ඉන්නවා මේ චිත්තයන් කියලා කියන්නේ මම කියලා. එයාට ඉන්න තැනක් හොයාගන්න ඕනේ ඉඳලා මේ ඇඟ අල්ලගෙන ඉන්නේ. ඒ වෙනතු මේ චිත්තයන් ධාතු හැටියට දකින්න මම සාම සූදානම් වෙලා නැහැ. ඒක ධාතු මච්චරින් දකින්න මම සූදානම් වෙලා නැහැ. එතකොට මේ ඒක ඒක අවබෝධයක් නෑ. සූදානම් වෙලා නැහැ මේක අවබෝධයක් නෑ. ඉතින් ඒව තව අවබෝධ කරගන්න ඕනේ. ඒ වගේ මේ හොයාගෙන හොයාගෙන යනකොට Taman තාම දන්නේ නැති දේවල් අහු වෙනවා. එතකොට ඒව දන්නේ නැති දේවල් තව හොයලා අපේ සවස් මහත්තයා කිව්වා වගේ තමන් කැමති හාමුදුරු කෙනෙක්. අපිට කිසිම හාමුදුරු කෙනෙක් මෙතන නොමිනේට් කරන්න එපා. අපි කවුරුන් නොමිනේට් කරන්නේ නැහැ. තම තමන්ට ගැළපෙන තැනකින් ඒක අහලා පොතපතින් බලලා තමන්ම අවබෝධ කරගෙන ඒක මේ බලන්න ඕන කියන කාරණාව. එතකොට මන්ද මට නම් මච්චරිය තියෙනවා. හරියට තියෙනවා මං හිතන්නේ. මච්චරිය කියන්නේ ඉතින් මට මගේ පවුල ලොකුයි ඈ ඒ කට්ටිය ගැන තියෙනවා තාම මේ ඉතින් අල්ලපු ගෙදර ළමයටත් කරදරයක් වෙනවට මම කැමති නෑ. නමුත් මගේ ළමයට කරදරයක් වඩාත් වෙන්න ඕන ඕන තමයි කැමැත්ත. ඒ වගේම තමයි ඉතින් අර ඉන්දියාවේ මේ මේ කොහෙද මේ ලැබුණනේ එහෙම යුද්ධ මේ තිල්ලා මිනිස්සු මරනවට මම කැමති නෑ. ඒ වුණාට ඉතින් ලංකාවේම යුද්ධ හරි මේ නැතු සාන්තව තියෙනවා නම් වඩාත් කැමති. ඉතින් ඒ වගේ දේවල්. එතකොට මේ ඒ විතරක් නෙවෙයි ඉතින් මේ මට මිනිස්සු බනිනවා දොස් කියනවට මම කැමති නෑ. ඉතින් හොඳක් කියනවා නම් තමයි කැමති. ඒ වගේ වර්ණ මච්චරි තියෙනවා. ඒක තමයි වර්ණ මච්චරි කියලා කියන්නේ නේද? වර්ණ මච්චරි තියෙනවා. ඉතින් ලාභ මච්චරි කියන අපි දන්නවා හැමදේම ලාභයමනේ හොයන්නේ. අපි මේ හැම සිතුවිල්ලක් තුළම සියලුම සංස්කාරයන් අපි චිත්තකා චිත්ත කාය සංස්කාර, වචී සංස්කාර, මනෝ සංස්කාර කියන මේ සංස්කාර තුනම ගත්තම ඒ හැම සංස්කාරයක්ම කරන්නේ අපි ලාභයක් අපේක්ෂාවෙන්. අනේ කාරණාවත් කම්කිස කෙනෙකුට මම හිතන්නේ තීසිස් එකක් ලියන්න පුළුවන් තරම් ඇනලයිස් කරන්න පුළුවන් කාරණාවක්. සෑම සංස්කාරයක්ම කරන්නේ ලාභ ලාභයේ අපේක්ෂාවෙන් කියන කාරණාව. ඉතින් මේ මේ වගේ දේවල් හොඳට ඇනලයිස් කරන්න බලන්න පුළුවන් අපිට. ඉතින් ඒ ඒවා තියෙනවා. ඕවා තමයි මච්චිරිය කියන්නේ. එහෙනම් මේ මච්චිරිය කියන මච්චිරිය කියන දේ ඇත්තටම යම් කිසි කෙනෙක් අවබෝධ කරගත්තොත් තථාගතයන් වහන්සේ වෙනත් තැනක කියලා තියෙනවා මච්චිරිය අවබෝධ කරගත්ත පුද්ගලයා රහත් වෙනවා කියලා. මේ මච්චිරියන් පහේ තියෙනවා සියල්ලම දේවල්. අපි ඒක ගැන කතා කරමු ටිකක්. මේ කැමති යොමු වෙන්න තවත් කල්යාණ මිත්‍රයෙකුට චිත්ත මහත්මියට කතා කරන්නේ නැහැ නේ ටික වෙලාවකින් ආයෙසරයක් කතා කරමු. ඇත්තටම මච්චරිය කියන වචනේ ඇත්ත තණ්හාව කියන එකෙන් රිප්ලේස් කරන්න පුළුවන් අපිට. ඒක තණ්හාව ගැන කතා කරනකොට බුදුරජාණන් වහන්සේ මහා සතිපට්ඨාන සූත්‍රයේ ඊටාම ලස්සනට ඒක අපිට පැහැදිලි කරනවා මේ තණ්හාව හැදෙන්නේ හය තැනක කියලා. හයක් නෙමෙයි ඇත්තටම හය තැනක 60 60 විදියකට හැදෙනවා කියන. ඉතින් මේක අපිට තේරුම් ගත්තොත් ඇත්තටම ඒ කියන්නේ සලායතන තේරුම් ගත්තොත් සලායතන වල කොහොමද තණ්හාව ඇති වෙන්න පටන් ගන්න කියන එක ඒ කියන්නේ වැඩි විස්තර වශයෙන් කියන්න අවශ්‍ය නැහැ නේ අපි කවුරුත් ධර්මයට හංගන්නේ නැහැ නිසා ඇහැට රූපයක් දැක්කම ඒ තුලින් කොහොමද තණ්හාව හදාගන්නේ කරට එන සත්‍යයකට තණ්හාව හැදෙන්නේ කොහොමද? ඒ ආකාරයෙන් ඒ ආයතන 6 තුලම තණ්හාව හැදෙන බව ඒ සත්‍යපටන් සූත්‍රයේ ලස්සනට උනාස් දේශනා කරලා තියෙනවා. ඒක 60 විදියකට එක ආයතනයකට 10ක් වෙන්න චක්කුම් රූපේ පිය රූපං සාත රූපං එත්තේසා තණ්හා උපජ්ජමාන උපජ්ජති එත්ත නිවිසමාන නිවිසති ඇහැ ඇහැ තුල තණ්හාව ඇති වෙනවා. ඊළඟට රූපය ඇහැට පත්‍ිත වෙන රූප තුල තණ්හාව ඇති වෙනවා. ඒ දෙක එකතු වෙලා පටන් ගන්න විඥාණයට තණ්හාව ඇති වෙනවා. ඒ ආකාර වශයෙන් දහ විදියකට එක ආයතනයකට දහ විදියකට ඒ සූත්‍රය දේශනා කරනවා. අපි මේ දේවල් අපි පාලි වචන වලින් නැති වුණත් ඇත්තටම භාවනාවකදී යොමු කරගෙන හිටියොතින් තේරුම් ගන්න පුළුවන් වෙනවා අපිට මේ එක ආයතනයකට ඇතුල් වෙන මේ සත්‍යයක් හරි රූපයක් හරි ගැන ඒ මනසේ පටන් ගන්න හැටි කන්නාව මෝතු වෙන හැටි දකින්න පුළුවන් වුණොතින් එතකොට ඒ සතියෙන් ඉන්නකොට ඒක මේ ආරම්භය දකින්න පුළුවන් වෙනවා. ඒ දකින්න පුළුවන් වුණාම අපිට තේරෙනවා මේක අනිත්‍යයි. ඇති වුණා නැති වුණා නේද කියන එක තේරුම් ගන්න පුළුවන් වෙනවා. එවැනි දෙයක් උඩ අපි අර දැකපු දේ දැකපු පමණින් අයින් කරන්නේ නැති වුණාම ඊළඟට අපි ප්‍රපංචයට ගිහිල්ලා හේ කරගන්න දේ නිසා තමයි සංස්කරණයක් කරගෙන ඒ තණ්හාව අපිට බාධාවක් කරගන්නේ අපේ නිවීමට කියන එක. මේ සූත්‍රයට අනුව අපි නිවුණු පුද්ගලයෙක් ගැනනේ කතා කරන්නේ. උපශාන්ත පුද්ගලයෙක් කියන්නේ කාටද කියන එක. එතකොට තණ්හාව නැති කරගන්න නම් මේ ආයතන හය සම්බන්ධ කරගෙන තණ්හාව ඇති වෙන හැටි අපි දකින්න උත්සාහ කරන්න ඕනේ. ඊළඟට බුදුරජාණන් වහන්සේ රෝහිතස සූත්‍රය කියලා තියෙනවා අපිට සෝවිදත්ත සූත්‍රයට කලින් සත්ත්‍ය සූත්‍රේ සත්‍යය කියලා කියන්නේ මේ මම ඉන්නවා කියලා මම කියලා කෙනෙක් ගන්නෙ අපේ මේ ඒ දේවල් වලට තියෙන ඇලීම නිසා කියලා. ඒ ඇලීම නැත්තම් සත්‍ය කුකලෙක් නෑ කියන එක. අපි වචන වශයෙන් අපි අදහස තේරුම් අරගෙන අපි පුළුවන් නම් අපිට ඒක භාවිත භාවිතයට යොදාන්න ඒ යොදනකොට ටික ටික ටික ටික ඒක අඩු වෙන්න ගන්නවා. අර දලොත් මහත්මයා කිව්වා වගේ අපිට හිතන්න පුළුවන් එක ක්‍රමයක් තමයි අර ඉපදුණු බබාදනේ දැන් ඉන්නේ. කොයි එකලාද එතකොට චිත්‍ර කියන්නේ. මෙතන තියෙන්නේ මේ ගලා යාමක් පැවතීමක් නිසා නමක් අයිති පුද්ගලෙක් මේ බදාගෙන ඉන්න පුළුවන් දෙයක් මෙතන නෑ නේද කියන එක. කොයි එකලාද බදාගන්නේ? අර බබාද දැන් ඉන්න මේ වයසට යන කෙනාද? ඒ ආකාරයෙන් නුවණින් තේරුම් ගන්නකොට ටික ටික අර අපිට ඒක පොඩ පොඩ අඩු වෙන ගානේ එතකොට ඇත්තටම කේමක ස්වාමීන් වහන්සේගේ කතාව මතක නම් අපි දන්නවා අපි මේවා අහනවා නමුත් අපි මේක තේරුම් අරගෙන තියෙනවද මේක අපි ඇත්තටම මේ தත්යෙන් මිදිරද කියන එක කොයිතරම් හිතුවත් අර පෙද්දක් සෝදර දිග කාලයක් යනකම් කියනවනේ මේ ඒ සුවඳ සබන් සුවඳ තියෙනවා කියලා. ඒ නිසායි අපිට මේක ලොකු ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ කියලා සමහරවිට මතකයේ දෙනවා. ඉතින් අර හුඟක් තැන්වල බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා ලෝකය තේරුම් නොගෙන මේන් අයින් වෙන්න බෑ. ලෝකෝත්තර වෙන්න නම් ලෝකය තෝරගෙන ලෝකයෙන් එතර වෙන්න ඒකට ලෝකය කියන එක උන්වහන්සේ අපිට ලස්සනට දේශනා කරලා තියෙනවා. මේ ලෝකය කියලා කිව්වේ මේ උපාදාන ස්කන්ධ පහට. ඊළඟට ඊළඟට ලෝකය මේ ආයතන හයයි මේ මේ නාම රූප මේ අපි බදාගෙන ඉන්න පංච උපාදාන ස්කන්ධ වලට දැන් ඒ ඒ ලෝකය දැකලා ඒක තේරුම් ගත්තොත් විශේෂයෙන්ම ඒන් එතර වෙන්න කියන එක පුළුවන් වෙන්නේ අර විදිහට තණ්හාව නැති කිරීමමයි කියන එක. එහෙම කියනකොට තණ්හාව ඇති වෙන්නේ මේ ආයතන හයේ බවත් ඒ ඇති වෙන විදිය පටන් ගන්න හැටි දැක්කොත් ඊළඟට ඒක ඉවර වෙන හැටි දැක්කොත් ඒක දින අනිත්‍ය බව දැකලා මේක මොකටද එල්ලෙන්නේ කොතනද එල්ලෙන්නේ කියන එක අපිට තේරුම් ගන්න පුළුවන් වෙනවනම් තණ්හාව ටික ටික හරි අඩු කරගන්න පුළුවන් වෙයි කියලා තමයි හිතෙන්නේ තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි මේ ඔබතුමිය මේ කියනකොට දළුවත් මහත්තයාත් මේ කියපු විදිහට කියලා මේ මම දැක්කා එතන මගේ මේකට මම කැමතියි. එහෙම කිව්ව එක හරි ඒකට කැමතියි. ඔන්න හිත දැක්කද? මේ ඒ මේ එහෙම බලන්න සමහරට කටිටත් හිතනවා දන්නේ ඒ දැන් තමන් කියපු දෙයක් එහෙම රිප කරන් පස්සේ ආ ඒ කියන්නේ තමන් පොඩි ගෞරවයක් නේද? හොඳයි. ඒ වගේම මේ මම මෙච්ච යම් කිසි කෙනෙකුට දැන පුළුවන් දැන් මම කතා කරා මෙච්ච දේවල් කිව්වා ඊගාවට කතා කරන මනුස්සයා මේ මම කියපු දේ මුකුත්ම ගණන් ගන්න නැතුව වෙන දෙයක් කතා කරනවා කිසිම නෑ මේකක් කියලා. ඒ හැංගීම එනවද කියලා ඒක දකින්න තමයි. එතකොට මේ මම දැක්කා මේ මොහොතේ මේ මම කිව්වේ මේ සාකච්ඡා පුරාම මේ භාවනාවක් ඉඳලා තමන්ගේ සිත දකින්නේ මේ උත්සාහ කරන්නේ. ධර්ම ශ්‍රවණයත් භාවනාවක්නේ. ධර්ම සාකච්ඡාවත් භාවනාවක් කරගන්න පුළුවන්. ඉතින් බලනකොට ඒ මම එන මේ මොහොතදී චුට්ටක් හිත දැක්කා මගේ මේ මගේ කියන්නේ මේ මේ භූතේ මේ මේ ඉන්නා මේ වයසට ගිහිල්ලා දැන් මේ තියෙන රටේම තියෙන ලෙඩ තියෙන මේ ඇඟ තුල ඇත්තා වූ මේ ඇඟ තුල ඇත්තා කියලා කිව්වේ මේ තුලනේ ඇති වෙන්නේ මේ චිත්තයන් චෛතසිකයන් ඒ චිත්තයන් චෛතසිකයන් කියන ඒ පාර්ට් එක මේක x x කියන x කියන්නේ මේ අල්ලන්න පුළුවන් බොඩි එකටයි y කියන්නේ ඇතුළ තුල හැදෙන චිත්ත චෛතසිකයටයි ඔය x and y එකතු වෙලා නේ මේ මේ මම මම කියාගෙන මම අල්ලගෙන ඉන්නේ මේ x නම් දැන් හුඟක් දුරට අයින් කරලා තින්නේ මම ගන්න දෙයක් නැහැ කියලා අර y කියන කැලල මේ කැලේ සෙල්ලම් ටිකක් දැක්කා දැන් ඔය කතාව කියනකොට. එයා කැමති අර වගේ කියනවට. මම XY කතන්දර කිව්වොත් වචන වලට යට නොවි අපි ඔකට ඕන නමක් දාලා හිතාගමු. නාම රූප කියන්න තිබ්බා මට. නමුත් එහෙම නැත්නම් XY කිව්වේ ඒකයි. ඉතින් මේ එතකොට මේ එහෙම දකින්න බලමු. ඒ වගේම තමයි චිත්‍ර මහත්මිය අපිට මතක් කරා මේ මේ ආයතන තුල තුලින් තරණාව ඇති වෙන්නේ. ඉතින් ඒක මේ අපි අප්‍රිහාල වමච්චරි කියන පදේ යටතේ බොහොම හොඳින් කියලා දෙනවා අපිට තථාගතයන් වහන්සේ ස්කන්ධ මච්චරිය, ධාතු මච්චරිය, ආයතන මච්චරිය කියන දේවල් දැනගන්න ඕනේ. ඒක වඳුනා ගන්න ඕනේ කියන කාරණාව. මම හිතන්නේ මේ කාරණාව නිස්මතු වුණා ඒ මොකක් මේ පැහැදිලි කරපු දේවල් උනේ. ඉතින් මේ ආයතන මච්චරිය ඒවා ඒ හඳුනා ගැනීම තුළින් අපිට දකින්න පුළුවන් තෘෂ්ණාවක් ඇති වෙන්නේ කොහොමද කියන දේ. ඉතින් අපි ඊගාව කොටසට යන්න පුළුවන් අපිට අපගබ්බේ අපේ කියන්නේ අපගබ්බෝ අජේ කුච්චති කියන කාරණාව ඒකෙදි කතා කරන්නේ ඇත්තටම මේ සත්‍යය තුළ මේ භූතය තුළ තියෙන ප්‍රගල්බ කියලා කාටියක් ප්‍රගල්බ තුන් යාදියක් තියෙනවා කායික ප්‍රගල්බ වාචික ප්‍රගල්බ චෛතසික ප්‍රගල්බ කියලා. ඉතින් මේ මේවා ගැනත් අපිට කතා කරන්න පුළුවන් ටිකක් නේ. ඉතින් මේ කියපු කාරණාවල් පිළිබඳව ඒව අපේ සිත් තුළ ඇති වෙන විදිහ ගැන විශේෂයෙන් දැන් මච්චිද ගැන තාම අපි කතා කරලා ඉවර කරන්න අවශ්‍ය නැහැ ලොකුම කොටසක් නිසා ඒක. කල්යනා මිත්‍රෙන් මම ආරාධනා කරනවා අපි වෙන ධර්ම කාණ්ඩක විශ්මතක උපේ හොඳයි. නමුත් පුළුවන් නම් මේ මච්චිද ඔබතුමාලා ගාවෙම තියෙනවද? දැකලා තියෙනවද තමන් තුළ ඔය කිව්ව පස්සාකණින් එකක් දෙකක් හරි තියෙන්න එපා. ඈ මෙච්චක ජීවත් වෙච්ච කිව්වල ඇතුළේ ඇතිනේ. ඔය මච්චිදෙන් ගැන පොඩ්ඩක් කියන්නකෝ ඇතුළේ වෙච්ච. කොහොමද මේ එතකොට අපිටත් තේරෙන්න පුළුවන් කියනකොට හිතන්න එපා මේ මේ මේ මේ මේ මේ මේ මේ අපි ගත්තොත් අපේ දිලුක මහත්මයා මේ එතුමාට මම ගන්නවා බයිට් එකට මේලයි මේ වර <laughs> මේ සාකච්ඡා වෙන මම වචන පාවිච්චි කරන ගණන් ගන්න එපා මේ දිලුක මහත්මයා මේ කියනකොට මේ දිලුක කියන මේ පුද්ගලයාගේ තියෙන මේ වච්චදේ බලන්නකො කොච්චර සෞතුද කියලා අපි එහෙම කවුරුත් හිතන්නේ නැහැ. මොකද මේ අපි දන්නවා මේ x and y කියන්නේ නිකන් ධාතු කොටස් පමණයි. ඒව ධාතු පමණයි. අපි ඒවා පුද්ගලෙක් හැටියට ගන්නෙ නැහැ. ඒ නිසා ඔබ තුල ඇතිවන්නා ඔබ කියන්නා පුද්ගලයා තුල ඇතිවන්නා චිත් සහ චෛතසිකම තමයි මේ මා තුලත් මේ අනිත් සත්‍ය තුලත් ඇති වෙන්නේ. ඒව නිකන් මේ ගස්පල් මල්පල් වගේ පැලේ දැම්මක් පැල වෙනවා. ඒ වගේ චෛතසික ඇති වෙනවා. ඒවා අපි පුද්ගල භාවයෙන් ගන්න. ඒ නිසා මේ කියන්න බලන්න ඇති වෙන දේවල් අපිත් ඇති වෙලා ඇති නැත්නම් අද නැත්නම් හෙටත් ඇති හෙටවත් ඇති වෙයි. ඒ නිසා Tamanට ඇතිවෙනා වූ මච්චරින් ගැන කියන්න මේ කියන්න ආරාධනා ගන්න මොනවද කියලා නෙමෙයි. ඒකට Tamanට Tamanගේ හිත බලන්න අවස්ථාවක් ලැබෙන නිසා. අපි එහෙම යොමු වෙමු. රොෂාන් මහත්මයා කැමති යොමු වෙනවා. රොෂාන් ඇහෙනව නේද? හොඳට ඇහෙනවලු ෂාන්. මේ ඇත්තටම දැන් මම කල්පනා කරපු දෙයක් තමයි අපි මේ සිත දියුණු කරන්න දියුණු කරන තව අර දෙවලොප්මන්ට්ලා කියපු විදිහට අපේ මේ මානේ හැම වෙනස් වීමක් තමයි වෙන්නේ දැන්. අපි අපේ සීලය හැම දියුණු කළා අපි ගොඩාක් අය කියපු දේවල් වලින් මම අහගෙන හිටියා තේරුනේ මේ සමහරක් වෙලාවට අපි වෙන වෙන ආකාර වලින් අපේ තාමත් ඒ මාන්නයන් ඒ විදිහටම තියෙනවා. ඒ මාන්නයන් ඒ වගේම මේ මච්චරය ගැන අපි කතා කරා. දැන් ඔය දැන් ආවාස මච්චරය ගත්තොත් පළවෙනි එක මේ අපිට තම තමන්ගේ මේ භෞතික භෞතික දේවල් ගැන බොහොම තණ්හාවන් තියෙනවා. නමුත් අපි හැම වෙලේම හිතනවා දැන් නෑ මේක මට අවශ්‍ය නැහැ. මේ මේක මට වඩා තව කෙනෙකුට ඒකෙන් වැදගත් කමක් තියෙනවා අපි ඒක දෙන්න ඕනේ. එහෙම කියලා හිතුණත් සමහරක් වෙලාවට අපි සමහරක් වෙලාවට කියනවා නෑ මගේ ළමයින්ට මේක වටිනවා. එහෙනම් කියලා සමහරක් වෙලාවට වෙන ආකාරයකින් අපිට අපිට Tamanටම Taman කර ඒක ඒකට මුලා කරගන්න ගතියක් වගේ ඒක තියෙනවා. ඉතින් මේ මේ මේක මේ බොහොම සංකීර්ණ දෙයක්. මම දැන් ඇත්තටම කල්පනා කරේ අපි මේ සූත්‍ර ගැන ගොඩාක් දැන ගත්ත නිසා මේවා අහගෙන ඉඳලා දැන් අර පත්තුපම සූත්‍රයේ එන්න එන්න අපි මේ සුද්ධ කරගෙන සුද්ධ කරගෙන යනකොට තව අපි අර තව ඇහුවා කොහොමද පස් සුද්ධ කරලා සුද්ධ කරලා අපි මැනික් වගේ දෙයක් හොයාගන්නේ. ඒ වගේ දේවල් වලට යද්දී තේරෙනවා මේක එන්න බොහොම දුෂ්කර දෙයක් බවට පත් වෙනවා. මොකද මුලින් අපි බොහොම සරලව හිතන ඒ කියන්නේ අපේ ගොඩාක් වැරදි තියෙනවා. එතකොට අපිට මේ දේවල් ටික ටික ඉවර කරගන්න පුළුවන්. ඒවා ඉවර කරගන්නකොට ඒක තව දෙයක් බවට, තව සංකීර්ණ දෙයක් බවට පරිවර්තනය වෙනවා. එතකොට දැන් ඊට වඩා ලොකු උත්සාහයක් දරන්න ඕනේ ඒක නැති කරගන්න. ඉතින් මේ ඒකයි මට ඉන්නේ ඔය සිත දිනු කරනවා කියන එක ඉතින් අපිට තේරෙච්ච විදිහට දැන් බුදුහාමුදුරුවෝ කොච්චර ප්‍රයත්නයක් ගත්තද එච්චර කල්ප ගානක් මේ පෙරම් පුරලා මේ හැමවිලා තව ආයේ කරලා කරලා බැලුවා. ඉතින් දැන් අපිට මේ මම හැම වෙලේම හිතන්නේ අපි කොහොම හරි අර උත්සාහය අතාරින්න නැතුව දිගින් දිගටම දැන් අපි කල්පනා කරන අපි ළමයින්ට මේ සමහර කර ළමයින්ට අපිට තියෙන ඕනකම නැහැ. නමුත් මේ මේ හැම දෙයක්ම අපේ අර ඔය තියෙන මච්චරියන් නිසා ඇති වෙන දේවල්. ඉතින් අපිට පුළුවන් නම් ඕක සමුලින්ම නැති කරගන්න. මේ ඒ අර දුක නැති වෙනවයි කියන එක මේ ඒක බොහොම මේ බුද්ධ ආගමේ හැමලෙම කියන්නේ ඒක අර මුලට ගිහිල්ලා මුල මුලින්ම උදරලා දාන්න කියන එකයි. නමුත් අපේ මේ සිතේ ස්වභාවය ඇවිල්ලා සිත හැම වෙලේම විසිරි විසිරි විසිරි ඒක පැතිවලට යනවා. ඉතින් මේ හැම වෙලේම අපි උත්සාහයක් දරන උත්සාහය දරන එක දිගින් දිගටම පවත්වාගෙන යන්න හරි අමාරුයි. මම මම මගේ ජීවිතයේ අත්දැකීමක් විදිහට මම මේක කලින් උත්සව කියලා තියෙනවා. මම කීපසරයක් බොහොම උත්සාහ කරලා තියෙනවා. මේක මේ තුන්වෙනි වතාව. මම හිතනවා මේ තුන්වෙනි වතාවේ යම්කිසි ලොකු මේකක් තියෙන අවුරුදු ගානක් දැන් කොහොම හරි මේක මේකට සම්බන්ධ වෙනවා. ඒක දිගටම කතා කරගෙන යන්න පුළුවන්. මම අහගෙන ඉන්න කොහොමද ඒක මේ මට හොඳටම තේරෙනවා මේ ඒ වුණාට දැන් මම මේ අහගෙන ඉන්නකොට තේරුනේ දැන් මට මම හිතාගෙන ඉන්නවා දැන් මේ සමහරක් වෙලාවට දැන් මට වඩා ගොඩාක් අත්දැකීම් තියෙන පුද්ගලයා මේ සභාවේ ඉන්නවා ඒගොල්ලන් කියන දේවල් වලින් තේරෙනවා දැන් සමහරක් වෙලාවට මගේ හිත ඒ විදිහට මේ එහෙම හේ අනේක සාමාන්‍ය ස්වභාවිකයි නමුත් අර පුළුවන් තරම් කල්පනාවෙන් අර හොඳ සිහිය ඇති කරගන්න එක තමයි බොහොම අමාරු. ඉතින් හොඳ සිහියෙන් භාවනාවෙන් කොහොම හරි පොඩි වෙලාවක් හරි Tamanට ඒක තවසේ යොමු කරලා ඉන්න පුළුවන් නම් ලොකු දෙයක් කියලා හිතනවා මම මේ ටිකක් වෙලාවක් ගත්තට බොහොම සමාවෙන්. බොහොම පිං රොෂන් බොහොම වැදගත් තොරතුරු ඒ මේ ගොඩක් අපිට ඉස්මතු කරලා දුන්නේ. මේ ඔව් අනේ අනේ කතා කරන්න. මේක දැන් නෑ නෑ නෑ නෑ නෑ නෑ රේඩියෝ එක ගන්න නෑ ඒක මට මේ දුක අඩු කරගත්ත විදියක් ඇතරම මේ ධර්ම සාකච්ඡාවෙන් ඒක සෑහෙන්න කෙරෙනවා කියන එක මට කියන්න ඕන ඒතර මම හැමතිස්සෙම ඔබතුමාට පින් දෙනවා ඔබතුමා සැලසුම් කරන එකත් ලොකු දෙයක් මේක එතනක් විනක් වෙනවනේ ධර්ම සාකච්ඡාවකට සැලසුම් කරන එකද එතකොට මම කියන එක නෙමෙයි සමූහයක් ගැන හිතේ දෙන්නේ මේ මොකද මම මට කියන්නේ මීට අවුරුදු 17කට විතර කලින් මගේ සහෝදරියට මානසික රෝගයක් හැදිලා ඉතින් මම අපටික්සේ වඬනවා. අපටික්සේ වඬනවා. ඒක මේ අයෝ මේ හොස්පිටල් ලස්සන. හරිම ලස්සනයි යා වසන්ති චතුරාර්ය බැලුවට. ඉතින් මේක හොත කරගන්නම බැරි වුණා. ඉතින් ඒ කිසිම තේරුමක් නැහැ මේකට අඬලා කියන එක තේරෙන්නේ. ඇත්තටම ධර්මයෙන්ම පමණයි. දැන් අවුරුදු 17ක් වෙනවා මතේ ලොකු මතේ කාර්යාලයට හැදෙනකොට ඉතින් දැන් යා ඉන්නේ සිංහලෙන් දෙකක් ඒ එක තියලා තමයි උපදලා යාව දෙල්ල කරන්න බැරි නිසා ඉතින් දැන් ඇත්තටම මම හිතන්නේ මේ අඬලා අඬලා මේකට මගේ හිත හැදිලා ඊට පස්සේ ධර්මය අහනකොට ඇත්තටම තේරෙනවා මේ මම කියලා මේ අල්ලගෙන මේ තණ්හාව නිසා නේද මම අඬන්නේ මගේ මගේ සහෝදරයා කියලා මගේ කියන නිකනේ මම අඬන්නේ. ඒ හැමෝම තාම කොච්චර දිනකට මෙහෙම හැදිලා ඉන්නවද මම ඒගොල්ලෝ ගැන කිසිකට අඬන්නේ නැහැ කියලා. ඒ වගේ ඉතලට දැන් මගේ මනස සාමාන්‍ය මට්ටමකට ඇවිල්ලා. මම දැන් එයා ඉන්න තරට කතා කරනවා නමුත් මම එයාත් එක්ක කතා කරන්නේ මොකද එයා එතකොට අපිව කොල්ලා එයාට ආපහු ආපහු ආදරේ කරනවා. අපි කියන්නේ දැන් එයා ගැන සොරෙනවා එයාට ඔක්කොම ඔක්කොම කරනවා. මොකද එයා හැම තිස්සෙම මම කතා කර ගමන් එක යන්නේ, එක යන්නේ කියනවා. ඉතින් ඇත්තටම අර දැන් කාලයක් කතා නොකර ඉන්නකොට ඔන්න එයාට කාලයක් අමතක වෙලා තියෙනවා. ඊට පස්සේ මට හිතුණා දැන් මම මෙයාට කෝල් කරනකොට කෝල් කරනකොට මෙයාට මතක නැති වෙන ගතිය අඩු වෙනවා නේද මම පස්සේ අත්තරින් නැති මම එක්කෙනාට කිව්වා දැන් මෙයාගේ බර්ත් එක ගන්න ජූලි කිස බර්ත් එක තිබුණා මේ අපිව මතක් කරන්න එපා ඔයා අක්කා වගේ යාට ඉන්න කියලා. ඉතින් ඇත්තටම මේ එතනකොට මට තේරුණා ඇත්තට ධර්ම සාකච්ඡාව ධර්මය ඇසීමේ කොච්චර දුක දුරු වෙනවද කියලා. ඒක මේ වචනේ කියලා ඉස්ස කරන්න බෑ. නැත්තම් ඉතින් මට පිස්සු හැදෙනවා නේද? ධර්මය නැත්තම් ඒ ඇත්තටම මේ ඔබතුමාලා තමයි හැම තිස්සෙම සිත් වෙනවා ඒ වගේ මේකත් මෙතනින් හැමෝම එකමත් මට්ටමේ නෑනේ. මට වගේ දුකෙන්ම තමයි මේක අඳුනගන්න. මට ඔබ දුක නැත්නම් තියෙන එක. නමුත් මම අවුරුදු 7මාර විතරම මේක අහලා අහලා අහලා මම යම් කිසි මට්ටක මගේ හිත තියෙනවා. ඒකත් ලොකු දෙයක් කියලා මට හිතෙනවා. මම රහත් වෙලා නෑ. නමුත් අඬන්න නැතුව ඉන්න පුළුවන් සත්‍යෙට මනස තියෙනවා. නැත්තම් සමහර වෙලාවට එළි වෙන කම් හිතනවා ලෝකත් මේ බලන්නකො මෙයාට මෙහෙම වුණානේ. ඒ පැත්තේ ටුක්ටක් අඩු වෙනවා අර ධර්ම සාකච්ඡාව ධර්ම දේශනා මගින් කියන එකයි මට කියන්න ඕනේ සාදු සාදු සාදු තෙරුවන් සරණයි ඔබතුමී ප්‍රස්කාරස් කරපු හැම වචනයකම ධර්මයේ උතුරා ගියා මොකද ඒ කියපු දේවල් ඉතාමත්ම සාධාරණ මං අහන් හිටිය මූලික වශයෙන් අනුමೋದන් වුණා ඒ පින් දෙීම ඔව් ඔබතුමී කියපු දේවල් වල හැම වචනයකම ධර්මයේ ගොඩාක් තිබුණා මොකද කුල මච්චේරියකින්දී අපි කතා කරනවා මේ වෙලාවේදී කුල මච්චේරිය නිසාවෙන් අපි ඒ තණ්හාවෙන් බැඳිලා ඉන්න කාරණාව ඔබතුමී ඉස්මතු කරා ඒක අපි අඳුනා ගන්නවා නම් අපි කුලමච්චිරිය තියෙනවා කියන දේ කුලමච්චිරිය කියන දේ තියෙනවා ඒ තියෙන දේ අඳුනා ගන්න ඕනේ ඒ කුලමච්චිරිය තියෙන්නේ ඇයි කියන කාරණාව අපි ඊට පස්සේ බලන්න ඕනේ කුලයක් කියලා කියන්නේ මේ මම මගේ ගෙදර කියලා, මගේ පවුල කියලා, මගේ නංගි කියලා, මගේ මල්ලි කියලා. එවන මගේ කවුරු හරි කියලා අපි ඒ ගන්නවා, ඒ ගන්නවා, අපි ගන්නවා. ඒ අපි ගන්න මොකද මම ඉන්න නිසා තමයි එතෙන්දී මේ මම මේ මේ මගේ කියන తত্ত্বය තියෙන්නේ. ඉතින් ඉස්සෙල්ලාම මේ මේ ඒ මම කියන්නේ කියලා මම මොකද්ද අරගෙන තියෙන්නේ කියන කාරණාව අපි ටිකක් ටිකක් ධර්මයෙන් අවබෝධ කරගන්න උත්සාහ කරනවා ඕනේ. ඊට පස්සේ ඒක නිසා නේද මේ මගේ කියන ගන්න කියන කාරණාව අවබෝධ කරගන්න ඕනේ. ඉතින් අවබෝධ කරගන්න කියන්නේ මේ ප්‍රත්‍යවේක්ෂව. දැන් මම මෙතන කාටවත් මං හිතන්නේ නෑ මේ මගේ කියන දේ අවබෝධ කරගෙන ඒක ප්‍රහේණ කරලා ඇති කියලා. යම් යම් අය මම කියන දේ අවබෝධ කරගෙන ඇති. නමුත් මගේ කියන දේ මම හිතන්නේ නැහැ අවබෝධ කරගෙන ඇති කියලා. මොකද ඒක තියෙනවා. මගේ කියන දේ අත්ත වශයෙන් කියනවා නම් මේ බොහෝ ඒ කියන්නේ හත් වෙනකම් වගේ තියෙන දෙයක් කියලා තමයි විශ්වාස කරන්නේ. අහංකාරය සහ මමංකාරය කියලා වචන දෙකකින් ධර්මයේ උගන්වන්නේ මේ දෙක. මේ මමංකාරය කියන්නේ මගේ කියන එක අහංකාරය කියන්නේ මම කියන දේ මේ අහංකාරය කියන දේ නැති වෙන්නේ මේ දිට්ඨිය පොඩක් හරි ගැහෙනකොට ඒ කියන්නේ සම්මා දිට්ඨිය යම් කිසි මට්ටමකට ඇති වෙනකොට තමයි මේ අහංකාරය කියන දේ මේ නැති වෙන්නේ ඒ කියන්නේ එතකොට මේ හේතුඵල ධර්මයක් පිළිබඳව අවබෝධය ඇති වෙනවා. ඒ කියන්නේ හේතුවක් සහ ඵලයක් නිසා සිදුවෙන දෙයක් කිමේ මෙතන මම කියලා කෙනෙක් නැහැ කියන කාරණාව ඒ වගේම මම කෙනෙක් නැත්නම් වෙනත් කෙනෙකුත් නැහැ වෙන පුද්ගලයෙකුත් නැහැ දෙයකුත් නැහැ දේවල් සියල්ලම හේතු නිසා ඇති වෙන දේවල් කියන කාරණාව ප්‍රත්‍යවේක්ෂ වෙනකොට ඒ අහංකාරය කියන දේ නැති වෙනවා. එතකොට සෝතපන්න වෙන්න මත්තපත් වුණා වගේ තමයි අපි අහලා තියෙන්නේ. එතකොට ඒකේ නමුත් මේ මමංකාරයකින් දේ පුද්ගලයාට තියෙනවා. ඒ කියන්නේ මගේ කියලා ගන්න ගතිය. ඉතින් මේ කුලමච්චර ගැන කතා කරන නිසා මම ඒක කිව්වේ. ඒතකොට මගේ කියන ගන්න ගතිය පුද්ගලයා තුළ එහෙමනම් තියෙනවා. ඒ කියන්නේ අපි තුළ තියෙනවා ඒක. ඒතකොට අපි දකින්න ඕනේ මම මගේ මේ මේ භූතයා මගේ කියලා තාමත් දේවල් ගන්නවා. ඒ ගන්නේ මම මේ මගේ කියලා ගන්නේ නම් ඇයි? කියන කාරණාව අපිට ඉස්සරහට ධර්මයේ හොයාගෙන යන්න ඕනේ තවදුරටත්. කොහොමද මේ මගේ කියලා ඒවා වෙන්නේ? කියලා එතකොට අපිට මේ කුලමච්චර කියන එක දේ අඳුරා ගන්න පුළුවන් වෙනවා. එතකොට ඒ වගේම ඔබතුමිය මතක් කරා මේ දුක්ඛය ගැන කියලා ගොඩාක් දේවල් ඒ ටික බොහොම වැදගත්. අපි මෙතන ඉන්න එකිනෙකාගෙන් අහුවොත් හැමෝම කියයි මට තියෙන දුක් ගැන ඕගොල්ලෝ දන්නේ නැහැ කවුරුත් කියලා. මට තියෙන දුක් ගැන ඕකට නැතුව ඇති කියලා. මොකද අපි කාටත් විවිධාකාරයේ දේවල් තියෙනවා. කවුරුත් මෙතන තම තමන්ගේ දේවල් නොකියවත් නොකියනවා වෙන්න පුළුවන්. නමුත් විවිධාකාර දුක් කියන්නේ. මගේ එකක් තමයි මගේ කසන්තවත්. මගේ මේ සිරුරට ඇතිලෙන දුක්. එහෙමයි. දැන් කියාවලක විවිධ කාලයක කාලය සමහර ප්‍රශ්න මම ඔබතුමී කිව්වාගේ මගේ ඥාති බොහොම තරුණ දිනයකට ළඟදී අසනීපයක් ඇතිලා මේ බොහොම ලස්සනට ඉඳලා මේ මේ ඉඳලා මේ ජීවිතේ යම් එළියක් දකින්න හදනකොටම ලෙඩක් ඇවිල්ලා ඉතින් කඩා වැටෙනවා ඉතින් එතකොට මේ ඔබතුමී කිව්වා වගේම වෙනත් අයට ඒ ප්‍රශ්නය ඇති නමුත් මේ තමන්ගේ කෙනෙකුට නම් බොහොම කඩා වැටෙනවා ඉතින් ඉතින් ඒ තුලින් ඒ තමන්ගේ සිත තුළ ඒ කුල මැචිල දකින්න පුළුවන් ඒ විතරක් නෙමෙයි මේ ඕනෑම කෙනෙකුට මේ මේ මේ ධාතු ස්වරූපයෙන් ඇති වුණා වූ මේ ඇටක මස් මාළු තියෙන මේ කුණු ගොඩක් ලැබිච්ච ඕනෑම කෙනෙකුට ඕනම දෙයක් ඕනම වෙලාවක වෙන්න පුළුවන් කියන අවබෝධය ඒක දකින්න පුළුවන් නම් ධාතු ධාතු වශයෙන් දකින්න පුළුවන් නම් මන්ද අපි අර ධාතු මොකක්ද ඒකට කියන්නේ බහු ධාතු බහු ධාතු සූත්‍රයේ කියලා සූත්‍රයක් සාකච්ඡා කළා වැඩිමඩු දිනානක සවන්නාසි කියලා දුන්නා. ඒක බොහෝම හොඳට කියලා දුන්නා. පුළුවන් නම් අහන් ඩවුන්ලෝඩ් කරලා හරි මේ වෙබ්සයිට් එකේ ඇති. ඒ හොඳට පැහැදිලි කරලා දුන්නා. මේ ධාතු හැටියට මේ සියල්ල දකින්න පුළුවන් නම් මේ පුද්ගලවාදයෙන් අපිට බැහැරව මේවා දිහා බලන්න පුළුවන්. ඒ කියන්නේ දැන් අපි අපේ චිත්‍ර මහත්මිය කතා කරපු ආයතන ගැනත් ඒ විදිහට බලන්න පුළුවන් ආයතන ධාතු. ආයතනය ඒ ධාතු හැටියට දකින්න පුළුවන්. ඒ කියන්නේ මේ ඇති වෙලා තියෙනවා මේ සිරුර ඒ කියන්නේ මේ කණක් ඇතිලා කිලකක් ඇතිලා තිනවා. කන තිනවනම් ඒ කන අපු උදාහරණයක් ඇත්තොත් මේ කුල්ලක් වගේ එකක් තිනවා. ওই කුල්ලට මොකක් හරි උඩින් කුල්ලක් තිනවනම් උඩින් යමක් වැටෙනවනම් ඒ කුල්ල හරි වැටෙන තැන යට තිබුණොත් කුල්ල ඇතුළට ඒක වැටෙනවාමයිනේ. ඒ වගේ එළියේ සද්ද ඇති සද්ද කියන දේ ජනනය වෙනවා නම් හැදෙනවා නම් මේ කන වගේ දෙයක් තියෙනවා නම් කන දෙක වැටෙනවමයි. ඒක Tamanට නතර කරන්න බෑ. ඒක ධාතු ස්වරූපේ. එහෙමනම් ඒ කන කියන දේ මගේ, ඒ ඉදී තියෙන සද්දේ මගේ කියලා ගන්න. ඒ දැනුම තමයි අපි නැති කරන්නේ. මේ දේ සිද්ධ වෙනවමයි. ඒ වගේම තමයි මේ සිරුරක් ගත්තොත් මේ සිරුර ඕන දෙයක් වෙනවමයි. ඇහක් තියෙන හින්දා ඇහැට අර එළිය තියෙන වස්තුන් පේනවමයි. ඒක ධාතු ස්වරූපේ. ඒ මොන පේන්නේ නැස් නොපෙන මිනිකෙට. එහෙනම් මේ සියල්ල මේ ධාතු ස්වරූපයෙන් දක්ින්න පුළුවන් වුණොත් අපිට ඊළඟට ඒක ඉතින් ඔබට ගිහිල්ලා මේ ඇතිවන්නා වූ චිත්ත විඥානය ධාතු ස්වරූපයෙන් දකින්න තත්ත්වයට ගියොත් අපිට මේවා නිකන් මේ හේතු නිසා ඇති වෙන දේවල්. ඒවා හොය වෙච්චා. ඒවා මම නෙවෙයි මගේ නෙවෙයි කියලා ගන්න තැනට හිත දියුණු කරගන්න පුළුවන් වෙයි. ඉතින් මූලික වශයෙන් අපිට මේවා කතා කරලා හිතලා විතර්ක කරලා යම් කිසි මට්ටමක තේරුමක් ගන්න පුළුවන්. නමුත් පසුව භාවනාවකින්ම මේ දේවල් ප්‍රගුණ කරගෙන පළපුරුද්දක් බවට පත් කරගත්තොත් භාවනාවෙන් දකින්න කෙසේ පුළුවන් වඩාත් හොඳයි. එසේ නැතුව බලපුරුද්දක් ඉදිරියට කරගත්තොත් ඒ ප්‍රයෝජනක් වෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා රොෂන් මහත්මයා කිව්වා වගේ මේක අපි මේ පුරුද්දක් කරගන්න ඊගාව ස්ටෙප් එකට යන්න නම් භාවනාවමයි කරන්න ඕනේ. ඉතින් ඒකට මට මේ දැන් උත්තර නොදුන්නාට කමන්නේ පස්සේ පුළුවන් නම් මේ කැමති නම් මේ ඔස්ට්‍රේලියාවේ සිඩ්නි වෙලාවෙන් උදේ පහට පහමාරට නැගිටින්න උදේ ඔස්ට්‍රේලියාවේ සිඩ්නි වෙලා පාට පාමාට ඔන්ලයින් එන්න කැමති නම් මම කැමති කැමති තුන් හතර දෙනෙක් කරේ ඉන්නවා නම් එකතු වෙලා භාවනා කරන්න. කතා මොකුත් නැහැ. කට්ටිය ඔන්ලයින් ගත්තා අරගෙන වෙන බාපෑ භාගයක් පැයක් භාවනා කරමු කියලා භාවනා කරනවා. මම කාලයක් එහෙම කරා අපි මේ ඔයගේ කල්යනා තුටි කිප දෙනෙක් එක චිත්‍ර මාර්ගය ඇතුළේ එතන මේ පද්මසිරි මහත්මයා හැම කට්ටිය එකතු වෙනවා. මොකද ඒ දවස්වල හරියට ප්‍රයෝජනයක් වුණා. මොකද මොකද ඒක අර එක්තරා යොමුවක් පමණයි. නැත්නම් ඔය ගමලට ඉව නැකිලා භාවනා කරන එක මගේ අතින් මග හැදෙනවා. අර කට්ටිය කල්යනා මිත්‍රය කරන පස්සේ ඒ කට්ටිය එනවනේ කියලා දැන් මේ ධර්ම සාකච්ඡා වුරුදු ගන්න කරනවා වගේ කට්ටිය එනවනේ කියන ඇඟෙමින් ගිහිල්ලා කරනවා. එහෙම කැමති කට්ටිය ඉන්නවා නම් ඔය ඕනකට කැමති කට්ටියට උලන් ඒ වෙලාවට කැමති ඉන්නවා නම් අතරපස්සේ කිදස් කවන්නේ අපිට ඒ වගේ තවත් ප්‍රතිපදාවකට යොමු වෙන්නත් ඒක යොදා ගන්න පුළුවන්. ඒක අදහසක් පමණයි. ඉතින් අපි කතා කරගෙන ඉපු සාකච්ඡාවට යමු යමු බොහොම පිං මේ මේ මහත්මියට කොමුදු මහත්මිය බුදු සරණයි. හොඳයි අපි සමදුත සාකච්ඡාවට යොමු වෙමු. චන්ද්‍රසනක මහත්මිය තමයි මෙතෙන්ද ගැලපෙන්නේ. මේ දුකේ ඉන්නේ අපේ කොහොම මේ පංචස්කන්ධයක් කරගෙන ආපු අපි හැම දිනාටම මේක මේක ලෙඩ වෙන්නේ නැත්නම් තමයි පුදුමේ ලෙඩ වෙනවා හැම දිනාටම එක එක්කෙනාගේ දේවල් අර කතාවට කියනවා මේ මගේ කරදර මම මේකට ගෙනාපුවාම ඔයාගේ කරදර ගෙනාපුවාම මගේ කරදර මම අහකට අරගෙන යනවා කියලා මේ අපි හිතන්නේ තම තමන්ට අපිට තියෙනවා කියලා මේ කරදර නෑ හැමෝටම තියෙනවා හැමෝටම මොනවාම හරි තියෙනවා මොනවාම හරි ප්‍රශ්න තියෙනවා ඒක තමයි ඉතින් මේ අපි සංසාරේ කරගෙන ඇවිල්ලා තියෙන විසික. මොකක් හරි නැත්තම් මොකක්ම හරි තියෙනවා. එක්ක ආර්ථික ප්‍රශ්න නැත්තම් රෝග ප්‍රශ්න. එහෙම නැත්තම් පෞලේ මොකක් හරි ප්‍රශ්න. දැන් යවල් කරගන්න ඕනේ. දැන් මට මේ දවස්වල තියෙන ප්‍රශ්නයක් මම හැම වෙලාවෙම මේ අපි සිංහල මිනිස්සුනේ යැවිලා ડોક્ટર කෙනෙක් ત્યાં වැඩ කරන තැන අනික එක්කෙනා සුදු එක්කෙනෙක්. ඉතින් ඒ දෙන්නගේ ගැටීමක් තියෙනවා හැමදාම දැන් මාස ගාන. මේ ඩොක්ටර් කරනවා අද අන්තිමේදී කිව්වා සිතයි. සුබෙට රිසයි. ඒක ඒ තැනට අදාවා. ඒක මම කිව්වා කොහොමද මම රිසයින් වෙන්නේ? ඒකට මම ජීවත් වෙන්නේ නැහැ. ජීවත් වෙන්නේ තියෙන විදිහට ජීවත් වෙන්න අමාරු නැහැ. ඉතින් බලන්න කොච්චර මේ රටකට ඇවිල්ලා අවුරුදු 8ක් ඉගෙනගෙන උසයි වෙන්නේ කියන්නේ ජොබ් එකක් බලාපොරොත්තු නෙමෙයිනේ. ගෙදරට එන්න. යාගේ හස්බන්ඩ්ස් කියන අස්සපින් එපා. ওই විදිහට වැඩ කරන්න ඕනේ ජීවිතේ වටිනවා ඊට වඩා කියලා. මොකද එයාට හරි අමාරුයි ගන්න ප්‍රශ්න. ඉතින් බලන්න ඉතින් එක්කිනාටද මේ ප්‍රශ්න තියෙන්නේ. ඒ උගුරු හිතන්න පුළුවන් මේ පාචන් රේනොයි සංගත කරදරයක් නැහැ කියලා හිමස් නැහැ. හිමි කොටස වගේ ඉන්නේ. ඔක්කොටම වඩා බය රැකියාව ගැන නෙමෙයි මානසිකව වැටෙන්නේ. කියන්නේ සමහරක් අයට ගන්න බෑ. සමහරක් අයට ගන්න පුළුවන් ප්‍රශ්න. ඕනේ තරම්. අන්තිම තත්ත්වයක් මේ අද දවසේම කතා කරේ ඒකයි. අද දවසේ මෙයත් එක්ක කතා කරගෙන නිවාඩු දෙන්නේ. ඒ වගේ විශාල ප්‍රශ්නකට යා මොනපාල තියෙනවා. ඒ කියන්නේ කියන්නේ කොම්පිටිෂන්. ඒකයි අනිත් එක්කෙනාගේ වැරදි මෙයා ඇවිල්ලා ડોක්ටර් ෆාමකොලොජි. તો මෙයා අරව ඉන්නවා මේ බිස්නස් මේ මෙවුවක් වෝල්මාර්ට් මේ වැඩ කරන්නේ. එයා එක්ක ඉන්න අනිත් එක්කෙනා. එයාගේ වැරදි හරියට තියෙනවා. ඉතින් එයාට මෙයාත් එක්ක ඉරිසියාවක් තියෙනවා. කොහොම වුණත් අපි එකක් එක වාසනාවක් තියෙනවා මේ ලංකාවේ මිනිස්සුන්ගේ. ඇත්තටම මේ මේ රටට ආපු අය බොහොම ස්වල්ප දෙනෙක් වෙන්නේ නැති ආදරයට ඉගෙන ගත්තේ නැත්තේ හොඳට ඉගෙනගෙන හොඳ තත්ත්වවල වලට ඇවිල්ලා තියෙනවා. නමුත් අර අපේ කලු හැම නිසා දුඹුරු කලු කියන්නේ බෑ දුඹුරු හැම නිසා කලු කියන්නේ අපිටත් දුඹුරු හැම නිසා අපිට සැලකෙන විදිහ අන්තිම මේ කියන්නේ පංගුවක් වලට මැනේජ්මන්ට් එකේ නෙමෙයි වැඩ කරන අය අතර තියෙනවා මේ මොකද ඉතින් ලොකු ඇත්තටම මානසික හරි පීඩනයක මමත් ඉන්නේ මේ දවස්වල. ඉතින් කරන්න දෙයක් නැහැ. මොනවා කරන්නද? තමන් පෙර මොකක් හරි මම අද අන්තිමට කිව්වේ තමන් පෙර කරලා ඇති කර්මයක් කාට හරි ඔය වගේ වදයක් දීලා ඇති ඒක විපාක. ඒක ඉතින් ගෙනියන. දැන් ඉතින් අද කිව්වා වෙන්නේ කියලා. දැන් තවත් ඉතින් එයා හිතනවා. ඒක නොකර මේ ඉතින් ඔන්න ඔය විදිහයි ඒක නිසා මහත්මිය හිතන්න එපා ඔයා තනියෙන් කියලා මෙතන. ගලවත් මහත්මිය හිතන්න එපා තනියෙන් කියලා. මම දන්නවා මගේ හොඳම හිතවත් කෙනෙක් ඉන්නවා තියාගත් ඔය හා සමානම ඒ මහත්මිය කිව්වා වගේ සමානම ප්‍රශ්නයක් තියෙනවා. නමුත් පෙන්වන්නේ ඒක ඇතුලේ තියාගෙන ඉතිවත්ම කෙනෙක් එක්ක කතා කරනවා. ඒ අරනකොට ඉතින් කිව්වයි කියලා මොකද්ද වෙන වැඩේ කියලා වෙලා අපිට කියනවා. ඒක නිසා බය දුක් වෙන්නපා කිසි කෙනෙක් දුක් වෙන්නේ. හොඳයි. තමයි සතරේ හැටි. ඔන්න ඕකෙන් ගොඩ යන තමයි අපි ඔන්න ඕක තමයි අපි මම කිව්වේ ආස්වාදයක් අපි ගන්නවා. ආදීනවයක් ගන්නවා. අපි දැන් ඉස්සරනේ ඉඳ හැම දිනම ධර්මයේ හොඳට ප්‍රගුණ කරපුවා. හොඳටම දන්නවා මේක හරි මේක වැරදි. මේක කරොත් මේ විපාක. මේක කරොත් මේකයි ලැබෙන්නේ. ඒක දන්න නිසා පුළුවන් තරම් උත්සාහ කරන්න ප්‍රමාද කරන්න තේරුවන් සරණයි. තේරුවන් සරණයි බොහොම පිං චන්දවර්ධන සමාත්මේ. ඒක ඒක සත්‍යයක් මේ මම හිතන්නේ අපි ලාබලත් යෝගී ස්මතු කරලා යමක් කීම මේ කටින් කී වෙන වචනේ ප්‍රශ්නයක් නෑ. ඒක ධාතු ස්වරූපයක්. ඒක ධාතු ස්වරූපයක් කට වචනේ කියනවා. මූලිකම දේ මේ ඒකට පසුබිම් වූ චිත්තය සහ චිත්තේ අත්‍යතාවතාව චෛතසික අඳුනා ගන්න උත්සාහ කිරීමයි. මේකට හේතුවක් වුණාද යම් කිසි දෙයක් කියලා මම නම් කල්පනා කරන්නේ ඒ හේතුව වැඩපවත්වන්න උත්සාහ කරන එකට වඩා ඒ හේතුවක් පවතින බව මේ මගේ සිත තුළ මේ తත්වය තාම පවතිනවා කියන දේ අඳුනාගෙන ඒ සඳහා හේතු කාරණා ටික සමුදේ ටික හොයාගෙන ඒ ඒකට අදාළ ප්‍රතිපදාව කිරීම තමයි කළ යුත්තේ වන්නේ නැති කරන්න නම් එහෙම නැතුව මගේ හිතේ මෙහෙම දෙයක් ඇති වුණා මේ මම මම මේව කියනකොට මගේ හිතේ තාමත් මේ තියෙනවා මේ ගතිය කියලා Taman Tamanට නින්දා කරගෙන අපහාස කරන මගෙන් වැඩක් නැහැ කියලා මිච්ඡ ධර්මයේ කරත් බලන්නකො මගේ හැටි කියලා අපහාස කරගෙන අයින් වීම නෙමෙයි සමහරවිට එහෙම කරගෙනීම හොඳයි Tamanට මේ උනන්දුවක් ඇති කරගන්න. එසේ නමුත් එතනින් එහාට තමන් කන්ඩෙම් කරගෙන තමන් මේකෙන් අයින් වීම නෙමෙයි අඳුනාගෙන ඒ සඳහා ඇත්තා වූ ධර්මයේ මේ වශයෙන් ඇත්තා වූ සමුදයන් ටික අඳුනාගෙන ප්‍රතිපදාව ප්‍රතිපදාවට මේ උදාවදගත් ප්‍රතිපදාව කියන්නේම මම දකින්නේ නම් භාවනාවක්මයි ඒ භාවනාව දුක්ඛ ප්‍රතිපදා වෙන්න පුළුවන් සුඛ ප්‍රතිපදා වෙන්න පුළුවන් ඒ භාවනා ඒ කියන්නේ ප්‍රතිපදා හතරක් අපි ඉගෙනගෙන තිනවා. ඉතින් මේ හතර විතර නැවත වරක් ස්කෝයා වන්න එකට සමහරවට යන්න වෙනවා මට නම්. දුක්ඛ ප්‍රතිපදා ගන්ධා විඤ්ඤාවලටම යන්න වෙනවා. ගිහිල්ලා බලන්න වෙනවා මේ මේ පිළිකුල බලන්න වෙනවා. ඒ වුණ නැත්නම් අසුබේ වඩන්න වෙනවා. එහෙම නැත්නම් සබ්බ සංකාරේ අනිවිරත සංඥාව වඩන්න වෙනවා. ඉතින් මේ විදිහට ඒ කාරණාවල් වලට නැවත නැවත යොමු වෙන්න වෙනවා අර චෛතසිකයන් අඳුනා ගන්නා අඳුනා ගන්නා අවස්ථාවල. මොකද මේ චෛතසිකයන් ඇති වෙන්නේම තාම ඒ ඒ මූලික ප්‍රතිපදාව හරියටම අහු වෙලා නැති නිසා. හරියටම කෙරලා නැති නිසා. ඒතර ඒ නිසා ඒ තැන්වලදී යන්න වෙනවා. ඉතින් අපි කායික ප්‍රබුද්ධල්බ වාචික ප්‍රබුද්ධ චිත්ත චෛතසික ප්‍රබුද්ධ ගැන වැඩිපුර කතා කරන්නේ නැහැ පොඩි කෙටි වෙලාවක් තියෙනවා ඒ ගැන කතා කරන්න කවුරු හරි දන්නවද කායික ප්‍රබල වාචික ප්‍රබල චෛතසික ප්‍රබල ගැන අන්තරන් කෙටියෙන් කියන්න පුළුවන්ද කාට හරි මොකද මේ ගාථා විවෘත කරගන්න ඕන නිසා කාට හරි එක දෙන්න පුළුවන් මොකද්ද කායික ප්‍රබල වාචික ප්‍රබල චෛතසික ප්‍රබල කියලා දන්නවනම් කිසියම් කෙනෙක් මම ආර්දනා කරන්නද මේ මෙතෙන් කල්යන්න මිත්‍රයෙකුට පුළුවන් එකතු වෙන්න. ඒවා සම්මායේ දරුවත් මාත්මය මේ ඔතන නම කිවි නැතුවට මම ඉදිරිපත් වුණා මේ සියලු දෙනාට දෙවන් සම්මායි මුලින් ඉඳන්ම ඉතාවදගත් කරුණු රාශියක් තිබුණා ඒකෙදි මට ඉතාම වැදගත් වුණ කාරණා අපි මේ තරම් කාලයක් බනහනවා එතකොට අපිට දැන් මෙච්චරලා මොකද වෙලා තියෙන්නේ කියන එක දැන් මගේ මම මගේ මහා ප්‍රශ්නයක් තියෙන ඉස්සරින් ගලම එක ධර්මයක් එක බණපදයක් අහලා මේ සියලු දේ අවබෝධ කරගත්ත අය වෙන අපි අහලා තියෙනවා. එතකොට එදා බුදුහාමුදුර කිව්ව බණමනන මේ දැන් අපි අහන්නේ ත්‍රිපිටක අනුගමනය කරලා ඒවම අපි අහනවා නම් එතකොට අපිටත් මොකක් හරි අවබෝධ විය යුතුයි. ඒකේ එහෙම නොවෙනවා නම් එතන මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා. ඒක ගැන අපි කල්පනා කරලා බලන්නත් ඕන. එතකොට මේ අර සියුම් කෙලෙස් ධර්ම කිවාම දලුවත් මහත්තයා මම මට මතක මේ මේ මෛත්‍රිය කරනවා. දැන් ඇත්තට මෛත්‍රිය කරනකොට අපිට මෛත්‍රිය තියනවාද බලා ගන්න පුළුවන් නේ මෛත්‍රිය තරහක් ආපිලාවට මෛත්‍රී එනවා නම් ඒ කියන්නේ අර කාර්කේ බ්‍රේක් එක වගේ තමයි බ්‍රේක් එක ගන්න අවශ්‍ය වෙලාවට තමයි බ්‍රේක් එක වදින්නේ. ඒ වගේම උඩට 100න් හිටියොත් තමයි මේ ක්ලේශ ධර්ම ඔන්න මච්චරියාව. ඕ දැන් ලෝභ සිතක් ඇවිල්ලා තියෙන ඔන්න ද්වේෂ සිත ඇවිල්ලා තියෙන කියලා දැන් අඳුර ගන්න පුළුවන්. දැන් මානෙ ඇවිල්ලා තියෙන අඳුර ගන්න පුළුවන්. ඉතින් එහාට වැඩ කටයුත්ත කරන්න නම් ඉතින් භාවනාව ටිකක් දිනු කරගෙන තියෙන්න ඕන කියන එක තමයි මගේ අදහස. ඒ කියන්නේ දැන් රාගයක් ඇති වුණොත් ලස්සන ගෑල් ළමයෙක් ආවොත් ඒක මකා ගන්න නම් අසුබ සංඥාව ඒ වගේ වැඩ තියෙන්න ඕන කියන එක තමයි මගේ අදහස. එතකොට සලවත් මහත්තයේ ප්‍රශ්නේ උනේ මේ ප්‍රශ්නේ උනේ ප්‍රගල්ප. ප්‍රගල්ප කියනවා කායික ප්‍රවල්ප වාචික ප්‍රවල්ප විදියට කියනවා. එතකොට මම කායික ප්‍රකල්පය ගැන කියනවා මටත් ඕක තිබ්බා ඉස්සර. අර ලංකාවේ වචනයක් තියෙනවා කැමල දෙනවා කියන්නේ. කියන්නේ මැදට මේ කිසිම ආරාධනයක් නැහැ වැදගත් සාකච්ඡාවක් කර කර ඉන්නවා. එතකොට ගිහින් තමන්ගේ අනිත් පැයට බාධා කරලා මැදට පැනලා කතා කිරීම තමයි මේ වාචික ප්‍රකාශකල්පී කියන්නේ. එතකොට කායික ප්‍රකාශකල්පී කියන්නේ ආමතුරු වගේ හිම අත උස්ස උස්ස කතා කරන එක තමයි මේ ඒ කායික ප්‍රගල්පය කියලා මම දන්නේ. දැන් මානසික වශයෙන් නම් අර දෙන්නේ සජ්ජුරුයි තව එක්කෙනෙකුගෙන් මහාන වුණොත් දෙන්නම හිතනවා දැන් මම සමානයි කියලා ඒ විදිහේ දෙයක් තමයි මානසික ප්‍රකල්පේ වැරදින නිවැරදි කරන්න තිරුවන් සරණයි සියලු දෙනාට. තිරුවන් සරණයි චන්දන මහත්මයා මම හිතන්නේ ප්‍රගල්පෙන් තුන ගැන කියපු උදාහරණ ප්‍රගල්පෙන් තුන නම් හරි බොහොම බොහොම හරි කායික ප්‍රබලභාවය කියලා කියන්නේ ඇත්තටම අර ශාරීරික වශයෙන් තමන් යම්කිසි තැනකට ගියත් අපි තුමු කොන්ෆරන්ස් එකක් සෙමිනා එකක් එහෙම නැත්නම් මීටින් එකකට ගියත් මේ මේ බොහොම පෙනෙන තැන පහ ඉන්න කැමැත්ත එහෙම නැත්නම් අර ප්‍රභූවරයෙක් ඉන්නවා නම් එතන ඒ කිට්ටුවට වෙලාම ඉන්න තියෙන කැමැත්ත ඉස්සරහටම ගිහිල්ලා ඉන්න ඇති වෙන කරන ගතිය මේ කැමැත්ත කියලා කිව්වේ ඒ කරන ක්‍රියාව නෙමෙයි මෙතනදී වැදගත් වෙන්නේ. ඒක සිත. මේ මේ ප්‍රකල්ප මේ මේ ඔක්කොම මේ චෛතසික. ඒවා ඔක්කොම මොනවද මේ චිත්ත උපක්ලේශ. ඒවා මේ චිත්ත తත්වයන්. මේ කරන ක්‍රියාව යට තියෙනවනේ හිත ඒ හිතයි දකින්න ඕනේ. ඇයි එහෙම කරන්නේ කියන කාරණාව සමහරවිට යම් කිසි වෙලාවක මිනිස්ටර්ගේ පුටුවට එහාපැත්ත පුටුවේ තමයි වාඩිලා ඉන්න සිද්ධ වෙනවා. ඇති යම් කිසි කාර්යයක් සඳහා. ඒක නෙමෙයි වැඩේ. ඒ ඉන්නකොට ඇයි ඒ මේ එහෙම ඉන්න තමන්ගේ හිතේ තියෙන තත්ත්වය එහෙනම් මා හිත තුළ කායික ප්‍රගබ්බේ තියෙන පුද්ගලයක ඉඳේ හඳුනා ගැනීම තමයි තමන්ගේ හිත තුළ වැඩි තියෙන්නේ වාචික ප්‍රගබ්බේ ඔබතුමා කියපු දෙයම තමයි අර මේ ආරාධනාවකින් තොරව මේ කතා කරන එක ඒ විතරකුත් නෙමෙයි මේ සමහරලාට යම් කිසි අය කතා කරනකොට අපි සමහරලාට ඒ චිත්ත ප්‍රවාහයට බාධා කරනවානේ ඒ කියන්නේ ඒ කතා කර කර ඉන්නකොට අපි එයා කතා කරන්න ඉස්සෙල්ලත් අපි එයා එයාට බාධා කරනවා. එයා කතාව විවර නැහැ. අපි මැදින් පැනලා කතා කරනවා. එමනම් එයා කියාගෙන යනකොට එයාට අපි එයාගේ අන්තිම පදේ අපි එකතු කරන්න හදනවා. නේද? එයා කියාව ඉවරෙන් ඉස්සෙල්ලා අන්තිම පදේ අපි එකතු කරන්න හදනවා. එතකොට එතනම තියෙන්නේ ඒ වාචික ප්‍රගල්භ ගතියද කියන්නේ සමහර අවස්ථාවල මේක කරන කරන වෙන්න පුළුවන් හේතුවක් ඇතුව විශේෂයෙන්ම සාධාරණ හේතුවක් ඇතුව නමුත් තමන්ගේ හිතවල තමන් දැකීම තමයි වැදගත් වෙන්නේ. ඒ ඒ ඒ ඒ වාචික ප්‍රගල්පේ ඒ වගේම තමයි චෛතසික ප්‍රගල්පේ ඔබතුමා කිව්වා හරියටම හරි මේ තමන් සසඳීමක් කරනවා ඉතින් වෙනත් අයට මමත් එයා වගේ සමයි මේ එහෙම නැත්නම් ඒ මේ දැන් ගේ මම සමානයි කියලා ඒ වගේ අර දේවල් මේ සියල්ලම පිටපස්ස සමානයක් තියෙනවා කියද්දී පේනවා ඒ සමානයි කියන දෙයත් සමග මැනීමක් එම තියෙන නිසා එතකොට ඒ ආකාරයටයි ප්‍රගල්පයන් තුන අපි අඳුනා ගන්න කෙටියෙන් ඉතින් ඔය ප්‍රගල්පයන් එහෙමත් අපි තුල තියෙනවද කියන කාරණාව පොඩ්ඩක් අපි ඉස්මතු කරගත්තොත් බොහොම කෙටින් ඒ සාකච්ඡාව සම්පූර්ණ වීම සඳහා මේ ශාන්ති බණ්ඩාරනායක මහත්මියට එකතු වෙන්න පුළුවන්ද? ප්‍රගල්පයන් එහෙම ඔබතුමිය ගාවම දැකලා තියෙනවද? ස්වාමීන් වහන්සේ කරකවන්නේ මේ බොහොම සුබවත් මාසි කියන්නේ සගල්ද මම හිතන්නේ මම අනිත්කට වඩා වෙනස් නෑ මගේ සගල්ද ප්‍රති කියනවා කොහොම වෙලාවට සම්බන්ධ ප්‍රකාශ කරන්න හදනවා අනිත් කියලා ඉවර වෙන්නේ ඉස්සෙල්ලා ඒකත් සමහරවිට මානෙ හිඳ වෙන්න ඕන මානෙ හිඳ තමයි එහෙම කතා කරන්න ඉතිරිපත් වෙන්නේ මේ නම් මේ දැනුම ප්‍රකාශ කරේ හැබැයි ඒකේ එක අතකින් බලනකොට සමහර වෙලාවට සම්පූර්ණ ප්‍රකාශ කිරීමේ නිවැරදක් නැහැ ඒක අනිත් කිරීමක් වෙනවා. නමුත් අපිට ඒක මතක නැති වෙනවා අනිත් කෙනා කතා කරලා ඉවර වෙනකන් ඉඳලා කියන්න මතක නැති සමහර ඉතින් මේ මේ සුවේරට මුල කියලා මට හිතෙන්නේ බලවත් මහත්මයා මෙහෙම කිව්වා වගේ මම කියලා හිතන හින්දා එතනින් මානයද පුරුක්කමද තේරෙන මතලලා තියෙන මේ තේරකම එන්න එකතුවක් නිසා මේ ප්‍රගල්පත් ඇති වෙන්නේ කියන එක තමයි මට හිතෙන්නේ කායික හරි වාචික හරි මානසිකවත් වෙලාවකට අපි තනියමත් අපේ මනසේ අපි එතරම්නේ අරයා කිව්වට වැඩි මම නම් දන්නවා මෙහෙම අල්ගොරිතම් එයා හිතන්නේ විදිහට හරිද සමෝන් තාම හිතන විදිය හරි අනිත් මනුස්සයාගේ එක වැරදි වගේ කියනවා. අනිත් එක මේ තවමද දෙයක් කියන්න හිතුණා. දැන් අපි මේ සාකච්ඡා කරනකොට බොහෝ වෙලාවට අපි ඒකනක් අපි මෙච්චර කල් සාකච්ඡා කරනවා මෙච්චර කල් බලනවා නමුත් තාම අපේ වෙනස් වෙලා නැහැ නේ මොනවද කියලා හැම වෙලේම එකක් හිතෙනවා. නමුත් මට ඒකේ අනෙක් පැත්තත් පොඩ්ඩක් හිතන්න හිතන අර මම හිතන්නේ චන්දන මහත්මයාට ප්‍රෙසන්ටේෂන් කරා වගේ නේද මේකෙන් අපේ වෙනසක් වෙලා ඇති තියෙන හින්දා තමයි අපි කවදාවත් මේවට යොමු වෙලා මේවා ඉදිරිපත් වෙලා අපිට ගන්න බැරි මොකද උදාහරණගෙන උදාහරණගෙන වෙනදාන දේවල් අනිත් අයගෙන් ඉගෙනගෙන එහෙම කරන්නේ අපේ මොකක් හරි මේ තියෙන අර අත්‍යචෛතික වල අඩුවීමක් වෙලා ඇති. සමහරලාට ඒක එකපාරට නොපෙනෙනවා වෙන්න පුළුවන්. ඒකයි දැන් බින්දු මහත්මයා වුණත් අර අසන වෙලා ඉතිය මනසට උදව්කරයක්. යාම කිව්වනේ කලින් නම් මම මේක කරන්නේ නැහැ කියලා. ඉතින් ඒකේ තියෙන්නේ එයාගේ දුනුවක් ඇටියට තියෙනවා මට අපි භාවනා කළා එක එක මට්ටමට ඇවිල්ලා හිතේ නැති වුණාට මට හිතෙන්නේ මේ අපි හැමෝම විඥානයක් ඇති කරගන්නත් අවශ්‍ය නැහැ. අදිමානයේ කුස්සවන නැහැ අපි ටිකක් උපේක්ෂාවෙන් අපි දිහා බලන්න හොඳයි කියලා. ඒත් අපිට අපිව කන්දෙම් කරගන්නවත් වැඩිද කියලා හිතනවා මොකද බොහෝ දවස්. සමාව සමුන් හිතනවා අයියෝ මම ඉස්සරකට බාහනා කරනවා ඉස්සරකට මනහනවා ඉස්සරට සාමනයි කියලා මොකද සමහර වෙලාවට අනිත් අය මේ දිනුවා කියන්නේ භාවනාව වල හරියන වගේ දිනුවා අහනකොට සමහර හිතනවා මට මේකක් හිතනවා මම යාළුවෙක් එක්ක මම මේ හැමතැනකටම වගේ මේ භාවනාව මැදස්ථානයේ යනවා මෙහෙ ගොඩම භාවනාව මැදස්ථානයේ ඉතින් ඒ හාමුදුරුවෝ කියලා දෙනවා ආනාපාන සතිය කරන හැටි ඒකට තමයි දෙදාගේ කම්පියුටර් කියලා නේ. ඉතින් ඒකට මේ මගේ ආදෝ කිව්වා නම් මගේ නන්නේ මේ හරියට මේ කොස්ම මෙහෙම මේ ආත ආලෝකයක් පේනවා එහෙම කියලා. ඉතින් මට ඉතින් මට මගේ හිතට ආවේ මේ ගෙදර මෙච්චරක් වැඩක් කරගෙන මෙහෙම මෙහෙම වෙන මෙහෙම වෙලා නේද මට තාම නෑ නේද කියන හිතාව ඉතින් ඒකේ ඒකෙන් පෙන්නුම් කරන්නේ ඉතින් මගේ තියෙන කියන්නේ අපිට තාම මතුවෙන හැටි උදාසීත්මත් වෙන හැටි ඒක පොඩ්ඩක් මම කවුරුත් දෙයක් වශයෙන් වගේ කියන්නේ හදුවා. තිරුවන් සරණයි ශාන්ති මාත්මේ <clears throat> මට හැමෝටම අද කියන්න සිද්ධ වෙන එක තමයි ඔබතුමයන්ලා තුමන්ලා කියන හැම දෙම මහා ලොකු ධර්මයක් තියෙන ලොකු බොහොම බලන්න තමන්ගේ හිත කියනකොට ආයි සූත්‍ර පිටක පෙරලන්න ඕනේ නේද සූත්‍ර පිටක අපි දැනගෙන ඒ යම් යම් දේවල් දැනගෙන අපි ඊට පස්සේ තමන්ගේ හිත ගැන තමන්ට ඉදක්යෙන් කියනකොට ඒ තුල තියෙන පුදුම ධර්මතා ධර්මයන් ගොඩක් ඔබතුමී කියපු දේවල් ගොඩාක් ධර්මයට බලන ඔබතුමී අන්තිමට කිව්ව තමන්ගේ උදාහරණයක් කියලා කිව්වේ පෞද්ගල කියලා. අපි එහෙම ඊට පස්සේ පෞද්ගලිකද නොකියමු. පෞද්ගලික කිව්වොත් නෑ මං කියලා චිත්ත ටික ධාතු ඔය ධාතු ඔය චිත්තේ ධාතුම තමයි මකත් තියෙන්නේ. එතන ස්පර්ශයක් නිසා ඔය අවශ්‍ය දේවල් ටික ප්‍රැක්ටිස් ටික සිද්ධ වෙච්ච නිසා ඒ හිතට එහෙම ආවා. ඔය හිත ඒ දේම තමයි මටත් වෙන්නේ. මටත් අනන්තවත් ඇවිල්ලා තියෙනවා. මට කියන්නේ මේ භූතයට මේ භූතයාගේ හිත තුළත් ඕකේම දේවල් භූතයා කියලා මම කියනකොට සත්‍යතුම අනිවර්ධ කරන භූතය කියන්නේ කියලා මේ භූතය තුළත් මේ මේ භූතය තුළත් මේ ඔය ඒ ආකාරයෙන්ම චෛතසික ඇති වෙලා තියෙනවා මේ වෙන වෙන අයගේ භාවනාවේ දේවල් කියනකොට මේ ඇති ඇති ඇති වෙලා තියෙනවා. එතකොට ඒ චෛතසික ස්වરૂපේ. එතකොට ඒ ඒ කියන්නේ ඒව තාම එහෙම තමයි. ඒ නිසා අපි ඒව නැති කරගන්න තවත් බලන්න ඕනේ කියන කාරණාව. ඉතින් ඒ වගේම මේ ශාන්ති මහත්මිය මතක් කරා අර යම් කෙනෙක් කියනකොට අපි මධ්‍යස්ථ වෙලා කතා කරන එක ඒ වාචික වාචික ප්‍රබල් ප්‍රකල්ප ගැන මතක් කරලා සමහරලාට එහෙම යම් කෙනෙක් දෙයක් කියනකොට ඒක නිවැරදි කරන්න එහෙම නැත්නම් මැදින් පැනලා කියන්නත් හිතෙනවා ඒක ඇත්තට හරිද වැරදි නැතු ඇති කියලා වගේ දේකුත් කියුණාද කියලා මට හිතුණා කෙසේ වෙතත් ඒක වාචික ප්‍රකල්පෙම තමයි එතකොට මට මතක් වුණා තථාගතයන් වහන්සේ අර එක්තරා දේශනාවක මම අහලා තින්නේ ඒක සූත්‍ර පිටකේ මම දැක්කේ නෑ නමුත් දේශනාවක අහලා තිනවා මේ උන්වහන්සේ යම් කිසි ධර්ම සාකච්ඡාවක් මණ්ඩපයකට වදින අවස්ථාවක එතන ඒ ඒකාම්‍රය ඇතුලේ ඒ ධර්ම සාකච්ඡාවක් සිදු වීම පවතිනවා මේ ඒ ස්වාමීන් වහන්සේලා අතර ඉතින් උන්වහන්සේ දොර අරගෙන ඒ ඇතුළු වෙන්නේ නැතුව එළියට වෙලා ඉඳලා ඒ ධර්මයට ශ්‍රවණයේදී කර ශ්‍රවණය කරගෙන ඉඳලා කියලා. ඒ මම හිතන්නේ මුළු රාත්‍රියම කියලා මට මතක. ඒ කාල සීමා පුරාම. ඉතින් උන්වහන්සේ ගියක්වත් කළ නැහැ අර කුගුරු පාදලක් සාමාන්‍යයෙන් ගිහි කරනවා. ඒ මොකවත් කළ නැහැ මේ ඒ අවස්ථාවේදී ඒ බාධාවක් වෙයි කියලා ඒ ධර්ම සාකච්ඡාවට. නමුත් ඒ ධර්ම සාකච්ඡාව තමන්ගේ මේ මේ වික්ෂුන් වහන්සේලා කරන ධර්ම සාකච්ඡාව තුළ බොහෝ දේවල් කියවෙන්නේ නැති වික්ෂුන් වහන්සේලා තුලින් මේ භාගතුන් වහන්සේගේ ධර්ම දැනුමට වඩා බාල මට්ටමේවා නේද? ඒතර උන්වහන්සේට ටක් ගාලා වැටලා ඕක කොහොම නෙමෙයි මෙහෙම වුණා නම් තවත් හොඳයි නේද කියලා කියන්න අවස්ථාව ඕන තරම් තියෙන්නේ නැති. නමුත් එහෙමයි කියලා වාද කරන්න ගියේ නෑ නේද? ඉතින් ඒ තමයි අවසාන වාචික ප්‍රකල්පයේ තුරන් කිරීමේ ලක්ෂණය. ඉතින් අපි එතෙන්ට යන්න දුර වැඩි අපිට. නමුත් අපි ඒකලා තමයි ගමන් කළ යුතු වන්නේ කියන දේ. ඉතින් ඡේදෙත් මතක් ගන්න හිතුණා. තවත් මේ ප්‍රජාබ්බන් ගැන එක කල්යන මිත්‍රයෙකුට යොමු වෙන්න මම යමක් කියන්න. සේන මහත්මයා අපි චින්ත සමාවෙන් සේන මහත්මයා චින්තා මහත්මියට කතා කරන්නේ නැහැ ඔබතුමීට කතා කරන්න පුළුවන්. ඒරුවන් කරන්නේ සමදනාතම ආගමික හැමදෙනාගේම තමන්ගේ අදහස් ඉතාම වටිනවා හැමදෙනාම එක එක විදිහට තමන් ගැන විස්තර කරා මට කියන්න තියෙන්නේ තමා තුළින්ම තමාව දකින්න එක තමයි මෙතන තියෙන්නේ කියන එකයි. එතකොට තමා තුළින්ම දකින් දකින්න මේ සිත කියන්නේ නියාම ධර්මයක්, චිත්ත නියාම, ධම්ම නියාම, නියම සම්පූර්ණ ඇති වෙනවා නැති වෙනවා. මේ මේක අපිට නවත්තන්න බෑ. නමුත් අපි ඒක දකිමින්, සිතින් දකිමින් දැනෙමින් ඕ මට මේක තාම තියෙනවා මෙච්චර තාම මෙච්චර සාදු සාදු තෙරුවන් සරණයි. ඔව් භාවනාව තමයි අවශ්‍යමයි. ඒ නිසාවෙන්ම මම මේ පොඩි મેસેජ් එකක් යට දාලා තිනවා මෙතන ඉන්න කණ්ඩායම MCI එක මෙතන එකතු වෙන්න පුළුවන්. හොඳයි ඊගාවට මේ ගාථාවේ ඉතුරු පදයේදී කියවෙන වචනේ තමයි අපි මේ ඉවර කරමු නවන් නිසා මම ඉක්මනට ඒක අපිට කතා කරමු. ඊගාවට තියෙන වචනේ කියන්නේ පෙසුණු පෙසුණීච්ච නොයුතු කියන වචනයක් තියෙනවා. අනේ ඊට ඉස්සෙල්ලා තියෙනවා අජි ගුච්ච කියන වචනේ නේද? ජුගුප් ජුගුප්සාසයිද පිළිකුල් කටයුතු පුද්ගලෙක් කියන කාරණාව. ඒකේ කියන්නේ තමන් අපි දැන් අපි බලන්න ඕනේ මම බලන්න ඕනේ මා තුළ අපි අපි එකින් කතර බලන්න ඕනේ මා තුළ මේ පිළිකුල් සහගත ඒ ලක්ෂණ තියනවාද කියන දේ මා තුළ දුස්සීලභාවයේ ලාමක ස්වභාවයේ තියනවාද ඒ කියන්නේ ඒ සැඟ වූ කාය කර්ම, වාක් කර්ම, වචී කර්ම එහෙම මා තුල යම් කිසි මට්ටමකට තියෙනවාද? එහෙම තියෙනවා නම් මගේ මම තාමත් වෙන අය කෙරෙන් කෙසේ වෙතත් මා මා විස්තුලින්ම තවදුරටත් අර මේ පිළිකුල් කරගත යුතුයි එහෙම නැත්නම් <coughs> අජේ කුච්චා කියලා ඒ වචනට ගැලපෙන තත්ත්වයක් තියෙන පුද්ගලෙක් කියන දේ කල්පනා කරන්න සිද්ධ වෙනවා. මා තුල තාමත් තියනවාද කායසා වාක් කර්ම වචී කර්ම මම මේ සංගවාගෙන කරන. අර මේ සාටේය කියලා වචනයක් තියෙනවානේ අපි ඉගෙන ගන්නවා සාටේය කියලා වචනයක් මේ වස්තුපන සූත්‍රයේ දේවල් මම අතට විදිහට ඒ සාටේය කියලා කියන්නේ ඒ වගේ ඒ කෛරාටික බවක් මායාකාරී ගතියක් ඒ සැඟවිය යුතු දේවල් තියෙන තත්ත්වයක් මගේ සිත තුළ තියෙනවද? එහෙම නැහැ කියලා කවුරුත් කියන්න හදිසි වෙන්න ඕනේ නැහැ. මොකද මේ ඒක ක්ලේශයන් සහිත සිත් තුළ අරහත් නොවිච්ච සිත් තුළ තියෙනවා. තියෙනවා අපි ඒක දැනගන්න ඕනේ. ඒතකොට ඒ තියෙන බව තමන් අවබෝධ කරගෙන ඒ තීනා වූ ලක්ෂණය තමන් පිළිකුලින් දැක්කාට එතන වරදක් නැහැ කියලා මම හිතනවා. අර ශාන්ති මහත්මිය කිව්වා වගේ අපි තමන් අර අන්ඩර්ස්ටිමේට් කරගන්නව නෙවෙයි. ඒක මේ තමන්ගේ ධෛර්යය සඳහා. ඒතුමේ කිව්වේ හරියට හරි අපි අන්ඩර්ස්ටිමේට් කරගෙන ඉතින් තමන් වැටෙන්න ඕනේ මේ මේ චිත්තයන් දකීම තමයි කළ යුත්තේ. ඒ තථාගතයන් වහන්සේ හැමලෙම කිව්වේ අවසාන මොහොත දක්වා අන්තිම අන්තිම නරක චිත්තය දක්වා දකින්න කියන කාරණාව. ඒ දැකීම සඳහා තමන් දැකලා මේ දේ තිබිය යුත්තක් නෙවෙයි කියලා හඳුනාගෙන ඒක පිළිකුල් කරලා ඒක ඉවත් කරන්න කටයුතු කරන්න ඕනේ. ඒකෙන් අදහස් කරන්නේ නැහැ තමන් තමව තක්සේරුකට ලක් කරගෙන ගන්නවා කියලා. ඒ තක්සේරුකට ලක් කරගන්න නැතුව තමන් මේ ලෝකේ ඉන්නා වූ මහා විශාල වූ සත්‍ය සංඛ්‍යාව අතුරින් තමන් ඉදිරියට ගන්න උත්සාහ කරනා වූ පුද්ගලෙක් ඒ සංසත් පිළිබඳව තමන් තමන්ටම අගීමක් කරගත්තට කමක් නැහැ. කෙසේ වෙතත් තමා තුළ තවමත් ඉතුරු ඇති ක්ලේශ නඳුනාගෙන ඒ සඳහා උනන්දු වෙන්න ඕනේ. එහෙනම් මේ ඒ මෙතනදී මේ යුකුප්සා කටයුතු වෙනවා. එහෙම නැත්නම් පිළිකුල් කටයුතු වෙනවා කියලා කිව්වේ ඒ තමන් තමන් තුළින් බලන්න පුළුවන් නම් මගේ හිත තුළ තාමර කිපෙන සුළු බව තියෙනවද? මගේ හිත තුළ තාමර වෛරය එහෙම තියෙනවද? මගේ හිත තුළ තාම මක්කේ එහෙම තියෙනවද? මේ වචන වලින් කියන දේවල් මේවා සියුම් ධර්මතා ඒවා සියුම් චෛතසික. ඒ චෛතසික තියෙනවද? චෛතසික කියලා කිව්වන් පස්සේ දැන් හැමෝම දන්නවා මේ කියන්නේ අර ප්‍රත්‍ය පොළොව යට ඇත්තා වූ සාරය වගේ දේවල් මම ගිතරතිත් කිව්වා. ඒ පොළොව මත ඇත්තා වූ සාරය වගේ දේවල්. මගේ හිත තුළ මේ ලක්ෂණය උඩින් හරි කවුරු හරි ගෙනලා ඇටයක් දැම්මොත් පළවෙන්න තරම් සාරය මේ පොළොව තුළ තියෙනවාද? ඒ වගේ කොහෙන් හරි ආපු ප්‍රශ්න නිසා ඉස්මතු වෙන්න තරම් මේ ලක්ෂණය මගේ හිත තුළ තාම මේ ඉරිෂ්‍යාව ඇති වෙන්න තරම් ලක්ෂණය. වච්චරය ඇති වෙන ලක්ෂණය, මකුක් මක්කය ඇති වෙන ලක්ෂණය, පලාසය ඇති වෙන ලක්ෂණය, වෛරය ඇති වෙන ලක්ෂණය කිපෙන බව ක්‍රෝධය ඇති වෙන ලක්ෂණේ මා සිත තුළ තියෙනවාද කියන්නේ දකින්න ඕනේ. තියෙනවාද කියන්නේ කියන වටින්නේ නැහැ මේ වෙලාවේ තියෙනවා තියෙනවා කාටවත්. ඒ තියෙන වෙලාවට ඔක දකින්න ඕනේ. ඒ තියෙන තියෙන දේ දැකලා ඒ නැති වෙන්න කටයුතු කරගන්න ඕනේ කියන කාරණාව තමයි මේ මේ පදේදී කියවෙන්නේ. ජුගොස්සා කියන්නේ අජේකොච්චා කියන වචනේ. මේ මේ මම මේ කියවන්නේ මේ මේ මේ පොතෙන් හොඳේ. මේ කියන්නේ පොතෙන් දැනගෙන මේ ටික කියන්නේ. නමුත් මේ ඒක තමයි ඒ නිසා මම කියන්නේ සත්‍ය හැටියට ගන්න. මොකද මේ පොතේ තියෙන දේ කියන්නේ සතරගතන් වාසේ දේශිත සූත්‍ර දේශනාවේ පුරාවේ සූත්‍රය. ඒ නිසා ඒ අපි ඒ ගැනත් කතා කරමු. කතා කරලා අපිට සාකච්ඡා නිවා ගන්න පුළුවන්. අද දවසේ ඉතින් අපි ඒ ගැන සාකච්ඡා කරමු වෙන මම ඊටම ගෞරවයෙන් යොමු වෙනම් චිත්‍රාජ පක්ෂ මහත්මයා Thank you. එකම ගැන කතා කරපු දෙයම තමයි මේකත් අපි බලන්න ඕනේ. මේ හැම වෙලාවෙම මේ ગાථා හැම එකකම තියෙන කරුණු අර පළවෙනි ગાතාවට සම්බන්ධ කරලා ගත්තොත් අපිට ඒක හොඳට තේරුම් යනවා. මොකද මේ උපශාන්ත පුද්ගලයේ තියෙන බැරි කරුණු කියන එක තමයි මේ කියන්නේ. මේ දේවල් තියෙනවා නම් ඕනෑම මනසක උපශාන්ත බව ඇති වෙන්නේ නැහැ කියන එක. අපේ මනස මගේ වෙන්නත් පුළුවන් තවත් කෙනෙක්ගේ වෙන්නත් පුළුවන්. අපි ඒක දකින්න ඉතින් දැන් දැනට අපි අනිත් අයගේ මනස හදන්න යන්නේ නැහැ ඉතින් තමන්ගේ මනස තුල මේ දේවල් ඇති වෙනකොට මේ දේ දකින්න එක. අර හුඟක් කතා කරපු අවස්ථාවල් වල භාවනාව ගැන භාවනා කරන්න ඕනේ, භාවනාව දැනගන්න ඕනේ එහෙම කියපු නිසා එක දෙයක් විතරක් පොඩි අදහසක් ඉදිරිපත් කරන්න බුදුරජාණන් වහන්සේට කලින් ඉන්දියාවේ භාවනා ක්‍රම තිබුණා. අපි තේරුම් ගන්න ඕන බුදුරජාණන් වහන්සේ අපට එකතු කර කොටස බෞද්ධ භාවනාව කියන්නේ මොකද්ද? බෞද්ධ භාවනාව කියනකොට විදර්ශනාව පමණයි අපිට මතකයට එන්න ඕන. විදර්ශනාව කියන්නේ සතිය සතිමත් බව විදර්ශනාව කියලා කියනකොටම සතිය තමයි මතක තියෙන්න ඕනේ. ඒ සතිය සතියම පුරුදු කිරීම තමයි මේ දේවල් දකින්න පුළුවන් එකම ක්‍රමය. මොකද සතිමත් නොවුණු තරමට මේ දේවල් එක්ක අපි ගලාගෙන යනවා මිසක් දැන් මත්ය බලාසය ඔය වචන අපි ඉගෙනගත්ත දේවල් ඒ හිත තුළ ඒක ඇති වෙනකොට තේරෙන්නේ නැත්නම් අපි ඒවත් එක්කම ගලාගෙන යන නිසා. ඒකෙදි දකින්න පුළුවන් එකතු වෙනනම් අපි සිහියෙන් ඉන්න ඕනේ කියන එක තමයි බෞද්ධ භාවනාව කියලා කියන්නේ භාවනාව ලොකු වචන බරපතල වචනයක් විදිහට ගන්නේ නැතුව දැනට තේරුම් ගත්ත විදිහට ඒ විදර්ශනා වඩනවා කියන්නේ සතියෙන් ඉන්න එකයි කියන එක තමයි තේරුම් ගන්න තියෙන තේරුම් ගන්න. හොඳයි තේරුම් ගන්නයි චේතනාමාත්මිය. ඔව් අපි එහෙමනම් අනිවාර්යෙන්ම තේරුම් ගත්තා මේ තමන් තමන්ගේ සිත දැකීමේ ප්‍රයත්නයේ අපි සාවධාන වෙලා සතිය වඩාගෙන තමන්ගේ අනිත් දේවල් වලින් ඈත් වෙලා ශුන්‍යාගාරගත වෙලා ඒ කියන්නේ සිත ශුන්‍යාගාරගත කරගෙන දකින්නකොට තමයි මේ නොපෙනෙන්නා වූ චෛතසික දකින්න පුළුවන් වෙන්නේ මේ සඳහා අපි එක ඉගෙන ගන්නා වූ අභිධර්ම පාඨමාලාව බොහොම ප්‍රයෝජනවත් වේවි. එහෙම නැත්නම් ඒ ඉගෙන ගන්නා වූ අභිධර්ම පාඨමාලාවත් දැනුම එකතු කරගත්තා වචන සෙට්යක් පමණක් වෙනවා. මේ ආකාරي භාවනාවට සමග අනුබද්ධ කරගත්තොත් අපිට ඒක ඒ ඒ කිව්වව චෛතසික හඳුනා ගන්න පුළුවන් වෙනවා. ඉතින් අද ඇත්තටම ඒ අපි ධර්ම ගැන වැඩිපුර කතා කරන කල්යන මිත්‍රයෝ හිටියා නම් ඒ පැත්තට මේ සාකච්ඡාව යොමු කරගන්න කියලා මම හිතුවේ. නමුත් ඒකට ඉතින් නැති මේ පැත්තට වෙන්නේ කී නෑ. නමුත් අපිට මේ පුළුවන් අනිත් පැත්තට එකතු වෙන පස්සේ තවදුරටත් මේ සාකච්ඡාව කරන්න. මම අර මුලින්ම මේ සති ගන්න කලින් කිව්වා වගේ මේ වස් කාලේ පුරා සතිප්‍රමා පැමිණෙන තෙක් අපි මේ පුරා වේද සූත්‍රය සම්බන්ධ කරගෙනයි සාකච්ඡා කරන්නේ. ලබන සතියේ සාකච්ඡාව සඳහා තියෙන්නේ සාතියේසු අනස්සාවි අතිමානේච නොයුතෝ සංඤේයාච ප්‍රතිබානාවා න සද්දේ සද්දාන විරජ්‍යති පාලි නම් වර්ධයති මම කියනවා ඒ ගාථාවේ තේරුම තියෙන්නේ පස්කම් ගුණෙහි තෘෂ්ණාව පවතින්නේ නැද්ද අතිමානෙහි නොයෙදෙන්නේද සිනිඳු කායාදී කර්මයන්ගෙන් යුක්තද ප්‍රතිබාණයෙන්ද සමන්විත වූයේද විතරාග නොලබන්නේද ඒ පුද්ගලයා උපශාන්ත කියන කාරණාව. ඉතින් මම හිතන්නේ වැඩිපුර එතෙන්දිස් කතා කරයි මානෙ වෙන දේවල් අපිට ඉගෙන කතා කරන්න පුළුවන් ලබන සතියේදී මම බොහෝ උත්සාහවන්ත වෙන්නම් ස්වාමීන් වහන්සේ කෙනෙක් සම්බන්ධ කරගන්න දිනරංගන සාන්නාංශ හෝ වෙනත් හාමුදුරු කෙනෙක් කියනවා අපහසුයි මම කිව්වට මොකද උන්වහන්සේලාගේ කාලේ නොකරපෙන ප්‍රශ්නේ මතුවෙන්නේ මම උත්සාහ කරන්නම් එහෙමනම් අද දවසේදී අපි සාකච්ඡාව නිමා කරමු මම ගෞරවයෙන් ආරාධනා කරනවා මෙතන ඉන්නව කල්ලාන මිත්‍රයෙකුට සාකච්ඡා නිමා කරන්න කියලා එකතු වෙන්න. ඉතින් අද මම කතා කරේ කතා කරක් කියලා විශ්වාස කරන හැමෝත් එක්ක මම කතා කරන්නේ නැහැ සුරත් මහත්මයාත් සමග මේ සාකච්ඡා නිමා කරන්න මම යොමු වෙන්නම් චන්ද්‍ර දිසානක මහත්මිට ඊට ඉස්සෙල්ලා සුරත් මහත්මයාට ඔය අක්කට කැමති නම් එකතු වෙන්න පුළුවන්. අද සාකච්ඡාවේ ගැන ප්‍රතිඵලයක් ප්‍රයෝජනයක් තිබුණාද කියන කාරණා. ප්‍රයෝජනයක් නැහැ දලුවත් මහත්මයාට ගොඩාක් පින් සිද්ධ වෙනවා මේ වගේ වැඩසටහන් කරලා මිනිස්සු හැමදේම දැනුවත් කරන එකට ලොකු මෙහෙයක් කරන සේවය ගොඩාක් පින් සිද්ධ වෙලා අද සුරත් නැහැ සුරත් අන්කෝල් ඉතින් හැමතිස්සම ගොඩක් වෙලාට එයාගේ ඉඳලා නැහැ මල්ලි. ඉතින් මේ මම නම් ගොඩක් වෙලාට සම්බන්ධ නැහැ. ඉතින් මම ගොඩක් සාකච්ඡා කරන්නේ නැහැ. මම හුඟක් වෙලාට අහගෙන ඉන්නවා මේ හැම දෙනාම කියන හැම දෙයක්ම කොහොම වැදගත් කියන්නේ ඇත්තම සාරවත් කතා කියලා මට හිතෙනවා දරුවත් මහත්තයා කියපු දේවල් තේරම ගොඩක් දුරට මේ ගොඩක් දුරටම ශ්‍රවණය කරාම අපිට සිහිතෙනවා කොයිතරම් දේවල් මේ ඇත්තක් තියනවාද කියලා. ඉතින් දැන් ඇත්තටම අපි හැමදේම ක්ලේශයන් පිළිච්ච මිනිස්සු කියන්නේ අපි ක්ලේශයන් අඩු කරගන්න තමයි මේ වගේ ධර්ම සාකච්ඡා වැඩවලට සටහන් වලට සහභාගී වෙන්නේ. මේ මම හිතනවා ඉතින් ගොඩක් ප්‍රයෝජනවත් වෙනවා කියලා මේ වගේ වැඩසටහන් ඉදිරියේදීත් අපිට අහගන්න ලැබෙන නිසා සමහර අවස්ථාවලදී ඉතින් දැන් ඒ කරපු සාකච්ඡාව නැති ඉතින් සමහර වෙලාවට අපි මෙනෙහි මම නම් මෙනෙහි කරන සමහර වෙලාවට ඉතින් ඔය මෙනෙහි කරන වෙලාවට උනත් වෙන සිතුවිල්ලක් හිතට ආවත් ඉතින් අපි සිතේ අප කෙරෙහිම තියෙනවානේ දේශයක් වගේ එකක් අනේ මේ මොනවාද මේ හිතට එන්නේ කියලා. ඉතින් මම හිතන්නේ ඉතින් අපි ක්‍රේෂයන් දුර කරගන්න තමයි මේ තේරම කරන්න ඕනේ. අපි මේ තමන්ගේ සිත ගැනම තමයි නිතරම මෙනෙහි කරන්න ඕනේ. සිතින්ම තමයි ප්‍රශ්න කරගන්න ඕනේ. දැන් අපේ සිත හැමතිස්සෙම විසිරෙනවානේ. ඉතිරෙන පිට එක්තෙන් කරගන්න පුළුවන් නම් අපිට ඉතින් ඒක ලොකු මෙහෙයක් කියලා මම හිතනවා. දරුවත් මාත්‍යට තනිත් හැම දෙනාටම ගොඩාක් පිංසින් තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි මට ඒ අක්කගේ නම කරුණා කරලා කියන්න පුළුවන්ද මම ඊට පස්සේ නමින් කතා කරන්නම් ඒ අක්ක සුවද්ගේ අක්ක කියන දෙයක හොඳ නිසා අවශ්‍ය ඒ කමක් නැහැ කොහොම කතා කරත් ඉතින් මම මාත් ශාන්ති කියන තමයි මගේ නම හොඳයි හොඳයි ඔව් මේ චන්දසීලගේ සුවද්ගේ අක්කා නේද හොඳයි හොඳයි හොඳයි තෙරුවන් සරණයි හොඳයි මේ මම ඊටම ගෞරවයෙන් චන්ද්‍රසනායක අපේ මේ වැඩිමහල් සහෝදරියට චන්ද්‍රසනායක මේ වැඩිමහල් සහෝදරියට සාකච්ඡාවේ යොමු වෙනවා සාකච්ඡා නිමා ගන්න කියලා. එහෙම කිව්වේ වයස ගැන හිතලා නෙමෙයි බොහොම කාලයක් ඉඳලා ඉඳලාම සාකච්ඡාවට සම්බන්ධ වෙන අක්කන් තෙරුවන් සරණයි. මේ කැටෙන්නේ නෑ අම්මා කෙනෙක් හිතේ දුන්නත් කතා කරලා මගේ කිසි කිසිම මම බැරියක් කියන්නේ. මට ඉස්සෙල්ලා එක දෙයක් කියන්න බැරණත් දවස් මහත්මයා දැන් අර මං කියවනේ මගේ දුවගේ තාත්තේ ඉස්සර නම් මට ඔහොම දෙයක් අහලා මෙහෙම ධර්ම සාකච්ඡාවකට එන්න බෑ මම ඒක ගැනම දවස් ගණන් හිතනවා එක දවසක් මාස ගණන් හිතයි නමුත් අද මං අර ළමයිගේ පන්තියට ගිහිල්ලා ඒකත් ඉවර වෙලා ඉතින් මගේ හොඳම කල්යාණ මිතුරියක් තමයි චිත්‍ර සාජපක්ෂ මහත්මයා දැන් මම සුමාන දෙක තුනක ඉඳලා ඉතත් වැඩි මේක ටිකක් පැත්තේ තියෙන ප්‍රශ්නේ. නමුත් මට උත්තර කියන්න ඕනේ තම තියෙන මේ වෙලාවේ මේ ධර්ම සාකච්ඡා වලින් ධර්මයේ හැටි තනතලන්න පුළුවන්. අර අර මහත්මිය කිව්වා වගේ මොන වේදනාවක් ආවත් වෙන මොකක් කරන්නද? සුයිසයිඩ් වෙන්න කරන්නද? නැහැ. මොන දෙන්න ඕන. මත් වෙන්න ඕන හැම දිනම මෙහෙම හිතන්න දැක් කරන්න හිතන්න එපා. මම මේකට මොකද දෙන්න ඕන කියන හැඟීම ගන්න. දැන් මේ බලන්න මේ දැන් උපාසක මේ මේ දුකලෙලි කිව්වේ කාන්තාවනේ. පිළිමේ ධර්මපත් වෙන්න, ඒගොල්ලොම ධර්මපත් වෙන්න කියන ප්‍රශ්නේ අපි විසඳනවා. මේ කියන්නේ ඒක තමයි හුඟක් මේ ධර්ම සාකච්ඡාවලින් අපි නිවන ඉතින්ලා මෙතනනේ බලන්න ඕන මෙතන ජීවත් වෙන තැන සකස් කරගන්න එපා. මේක තමයි අපි එක ලෝකේ කරගන්න ඕන. මේක අපාය කරගන්න නෙමෙයි. දැන් මේ ප්‍රඥාව මම ඒක සුපරිතයෙන් වෙන වැඩි ඉවරයි. වත්කාත සංකාරේ කරලා තිය වගේ වැඩි වැඩ ඒක ගෙවන්න ඕන දැන් කියලා ඒක යාට කියලා හිතන් ඒක පයින් ඉන්නවා. ඉතින් ඒක ලොකු සමනයක් ඉතින් මම පින්දෙනවා සරුවත් මහත්මයාට මම හැමදාමත් කියන එක අපි ජනගගා වගේ මේ පටන් පටන් ගන්න කාලේ දැන් අවුරුදු 5ක් තමයි අපි පටන් ගත්තේ මේ දලොස් මහත්මයා නිසා දැක්කව පටන් ගත්තා. ඒ කාලේ අපිට බැහැ. කියන ප්‍රශ්නයක් මේක නමුත් අදෙක්ම නෙමෙයි. රෝමන් අවසන් කියන තවස්තරු සාකච්ඡාවල් ලහලවා ඒක අහපුවම තේරෙනවා මේ ධර්ම සාකච්ඡාවට එන අයගේ තියෙන දැනීම මස්තෝ මොකද්ද කියලා. ඉතින් ඒක හරිය මේ අපේ දියුණුවක්. ඒක සතුටු වෙන්න කරුණක් දලුවත් මහත්මයා ගත්ත උත්සාහයේ ප්‍රතිඵල තියෙනවා. ඒ වගේම සහභාගී වෙච්ච අයගේ ප්‍රතිඵල තියෙනවා. සහභාගී වුණේ නැත්නම් මේක ගෙනියන්නත් බැහැ. ඒගොල්ලන්ගේම මේ අන්‍යෝන්‍ය සම්බන්ධතාවයේ උදසන් අච්චා මේ තරම් දුරට සාර්ථක කරගන්න පුළුවන් වුණේ. ඒ වගේම අපිට හොඳ ගුරුවරු ලැබුණා. ඒකත් වාසනාවක්. මේ හැම දෙයක්ම හිතාගන්න අද මේ මේ වගේ සාකච්ඡාවක් අපි කරා. අපි ඔක්කොම අද ගුරුවරු වෙලා ඉන්නේ වෙනද අපි ගෝලයෝ ඉතින් ඒකත් එක සතුටට කරුණක් අවස් බොහොම කලාතුරකින් මෙහෙම අවස්ථාවක් ලැබෙන්නේ කේ කෙනාට කතා කරන්න අනිත් එක මේ රේඩියෝ එකටවත් මේක ප්‍රකාශ කරන්න ලැබෙන්නේ නැහැ කියලා කිව්ව නිසා ඉතින් කියන්නේ සැකෑරලා කතා කරන්න පුළුවන්කම තිබුණ සත්‍ය නැත්නම් ඉතින් ටිකක් පයයි ලෝකයා කෙලික දේවල් කියලා ඒක නෙමෙයි මට හිතුනේ ඉතින් මේක අපි බෙදා ගන්න ඕන. අපි පවුලක කාලයක් ඉඳලා මේ එකතු වෙන්නේ. හැම දිනාගෙම දුකට අපි පිහිට වෙන්න ඕන වචනෙන්ම. පුළුවන් නම් ක්‍රියාවෙන් පිහිට වෙනවා නම් හරියට වටිනවා. ඉතින් ඒක ඒකත් එහෙමයි. හැම වෙලාවෙම උත්සාහ ගමු ඉතින් දැන් කියන්න තියෙන්නේ අපි මේ පැය දෙකකට වැඩි කාල සීමාවක් මේ ධර්ම සාකච්ඡාවේ යෙදුණා. ඉතින් මේන් රැස් කරගත්තා වූ යම් කිසි කුසල සම්භාරයක් තියෙනවා මේ සියලුම කුසල් සියලු දෙවියෝ අනුමෝදන් වෙත්වා කියලා සාදුකාර සාදු සාදු අනුමෝදන් කරන්න ඒ වගේම දලුවත් මහත්මයාගේ අනෙක් මෙතන මේ සම්බන්ධ වෙච්ච හැම දෙනාගේම දෙමෝපියුද ඥාති මිත්‍රාදීන්ද යම් කිසි කෙනෙක් අභාව ප්‍රාප්ත වෙලා බලා ඒත් තවත් යම් තාක් ඉතින් බලාපොරොත්තු වෙන්න සත්‍යය ඉන්නවා. හැම වෙලාවෙම මගේ කියලා මගේ ඇයට විතරක් එතරම් තෘෂ්ණාව. මගේ අම්මට මගේ තාත්තට කියලා කිව්වොත් එතරම් තෘෂ්ණාව. ඒකම නෙමෙයි යම් තාක් සත්‍යය ඉන්නවා නම් කිව්වොත් ඉතින් අනුමෝදන් වේ සුපී සෝපත් භාවයට පත් වේවා ප්‍රාර්ථනා කරන ආකාරයට නිවන් අවබෝධ කරගනිත්වා කියලා සාදුකාර දීලා මේ සියලු දෙනා අනුමෝදන් කරමු. අපි සියලු දෙනාටම අපි සියලු දෙනාටම මේ ඒ කාලෙදි ඉදිරියට තමන්ගේ දරුවෝ ඉන්නයි නොපොඩි දරුවෝ ඉන්නයි ඒ මේ රොෂාන් මහත්තයා වගේ දිහා බැලුවම දැන් මට ඇහුණා කියනවා මේ මෙව්වටත් මේ කියන්නේ ධම ක්ලාස් එකක් අහගෙන ඉන්නවා කියලා. ඉතින් පොඩි අයනේ ඉන්නේ. පොඩි දරුවෝ ඉන්න දෙමෝපියෝ ඉන්නවා වැඩි හිටියෝ ඉතින් හැම දිනාටම යහපතෙන් යහපතක්ම වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. හිතන පතම යහපත් කාරණා සියල්ලක්ම ඉෂ්ට වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ඔක්කොටම වඩා අවශ්‍ය කරන්නේ ජීවත් වෙන මිනිසුන්ට නිරෝගී භාවය. නිරෝගී භාවය හැම දිනාටම ලැබිලා ප්‍රාර්ථනා කරන ආකාරයට යහපත් අදහස් ඉෂ්ට සිද්ධ කරගෙන සැනසෙල්ලේ ජීවත් වෙන්නට මේ සියලුම කුසල් හේතු වේවා කියලා. සාදු කාර්යයෙන් එක සාදු කියන සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු තෙරුවන් සරණයි හැමදෙනාටම තෙරුවන් සරණයි